අවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝනසංගනිකාරම්මස්සාති ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්චුත්තං ඉද භික්ඛවේ භික්ඛුනෝ අවිත්තස්ස විහෙරතෝ භවಂತಿ උපසංකන්තාරෝ භික්ඛු භික්ඛුනියේ උපාසක උපාසිකායේ රාජානෝ රාජමහාමත්තෝ චිත්‍යා තිත්‍ය ශාවකා තත් භික්ඛු විවේක නින්නේන චitteන විවේක පෝනේන විවේක පබ්භාරේන විවේකත්තේන නික්ඛම්මා විරතේන අඤ්ඤදත්තු උයෝජනික පරිසංයුත්තං ඒව කතං කත්තා හෝති අයිත්තසායන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගනිකාරාමස්සාති ඉති තං වුත්තං ඉද මේතං පටිච්ච වුත්තං තීති කෞර්ණ්‍ය නිවාසනත් මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයටයි අංගුත්තර නිකායේ අත්තක නිපාතේ සඳහන් වෙලා තියෙන අනුරුද්ධ සූත්‍රය ඉස්සරහින් තියාගෙන පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවේ අද මේ හතරවෙනි අවස්ථාව ඒ සූත්‍රයේ සාරාර්ථය පින්ඩාට වශයෙන් ගන්න තියෙන්නේ මහා පුරුෂයන් විසින් ඒ මහා පුරුෂාර්ථය පිණිස දුසත්ත්වයට ළඟා වීම පිණිස සුදුසුයයි ගොනුකට පිළිපත වදාරන ලද මහා පුරුෂ විතක්ක අටක් ඉදිරිපත් කිරීම ගැන. ඒකයි මේ සූත්‍රයේ සාමාන්‍ය පින්ඩාර්ථේ නැත්නම් සාරාංශේ. මේ පුරුෂ විසක් කාට අංග සම්පූර්ණ වෙන පිංස සරුවචන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් එක්ක එකතෙන් වෙලා ආයක පුනපූරණය කරලා නැවතත් සරුවචන් වහන්සේ තමන් වහන්සේ වැඩ හිටිය ඒ ඉංගදායක වැඩම කරලා එතන සමීපස්තව සම්බ්‍රත්නචාර්යව සිටිනා වූ භික්ෂුන් වහන්සේලාට මේක පිළිබඳව නැවත මතක් කිරීමක් කරන අවස්ථාවක් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ කාරණා ටිකේ තියෙන වටිනාකම. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විතරක් මේක දැනුම් දීලා හරියන්නේ නැහැ. පොදුවේ සභාගත කරන්න නැත්නම් මේක ඉතිහාසගත කරන්න සර්වඥාන්සේ විසින් නැවතත් මහා සංඝරත්න ඉදිරිපිට මේක මාතෘකා මතු කරගන්න. මේ මතු කරගෙන අර එක එකක් ඉස්ලාම ලයිස්තුව කියලා අන්තිමට එක එකක් අර්ථකථනයක්. එහෙම නැත්නම් මේ කියන උද්දේශ, නිද්දේශ, පරිනිද්දේශ කියලා. උද්දේශය කියලා කියන්නේ මාතෘකා විස්තර කිරීම. නිද්දේශය කියන්නේ පොදුවේ. ඊට පස්සේ නිද්දේශය කියලා කියන්නේ එකක් එකක් වෙන වෙනමගෙන අර මාතෘකාවේ අංගෝපාංග පොදුවේ ගත්ත මාතෘකාවේ අංගෝපාංග නිර්දේශ කරලා පෙන්වනවා. පරිනිද්දේශ කියලා කියන්නේ එක මාතෘකාවක් එළියට අරගෙන ඒ මාතෘකාව හිස්ස කළා දෙන්න. ඒක මේ සාරවත්යන් වහන්සේගේ දේශනා විලාසය. ඉස්ලාම් තාමත්ම ගැඹුරු විද්‍යට මුළු එකම gediya පිටින්ම සම්පූර්ණ ඒකකයක් වශයෙන් ඉදිරිපත් කරනවා. එතකොට උනත් ඒ උග්ගරිතන් මහා විඥාන පුරුෂයන්ට ඒත් ඇති කියලා කියනවා. මොහොත ඒක මදි නම් උන්වහන්සේ ඒ අත්ංගේ ඒත් අඩුයි ඒත් තේරුම් අරගෙන ඉවරයි නැත්නම් ඉන්න හරියක් ඉන්නේ එහෙම නැති විසක් නම් උදාත නිදේශී ඉදිරිපත් කරනවා. එතකොට විපංචනඤ්ඤ පුරුෂෝ මහා පුරුෂෝ ඒ කතාවෙන් තේරුම් ගන්නවා මේ පින්ඩාර්ධයේ විදිහකින් කිව්වත් මේක ඇතුළත අංගෝපාංග මෙහෙමයි කියලා විස්තර කරනකොට තේරුම් ගන්නවා. තව සමහරක් තියෙනවා ඒත් මැදිහර එක එක කොටස් වෙන වෙන වශයෙන් විස්තර කරනකොට තමයි අර උද්දේශයෙන් නිදේශයට දාලා නිදේශයෙන් පරිනිදේශයට බහිනකොට තමයි මේ ධර්මයේ අඩු ආන සූත්‍රමේ වශයෙන් නැත්නම් චින්තාමේ වශයෙන් සමහර ඇත්තන්ට ඒකකින් මේ භාවනාවේ වශයෙන් තත්ත්ව සිද්ධ වෙනවා. අනේ ඒ විදිහක් තමයි මේ සරුවත්න දේශනාවේ දේශනා විලාසය. මේකෙත් දැන් අර උද්දේශ නිද්දේශ අවස්ථාවේදී සරුවත්නාංශයේ දැන් මේ සංඝයාට ඉස්සලා නිර්දේශ කළා පෙන්නනවා භවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝනලංගනිකාරාමස කියලා. අනේ මේ ධර්මයේ පිහිටන්නේ මේ ධර්මයට අයිතිවාසිකම් කියන්න පුළුවන් වෙන්නේ විවේකයේ දන්න ඇත්තන්ටයි මේ සබේට තලයට ගණේට රැල්ලට අහුවෙච්ච ඇත්තන්ට මේකේ රසයක් ලබන්න බෑ. ඊට පස්සේ ඒ විස්තර කළා ඉන්සන් වහන්සේ මහනවා භවිත්තසායන් ධම්මෝ නායන් ධම්මෝ ඝනසංගනිකාරාමස්සාය ඝනසංගනිකාරාමස්සාති ඉතිකෝපනේ සංගොත්තං කිංචේතං පටිච්ච උත්තං මම මෙවැනි මාතෘකාවක් උඹලට කියලා මොකක්ද මම ඒකෙන් අදහස් කළේ කියලා දැන් අර දැන් ඊගා විස්තරයට විවරණයට ප්‍රවිෂ්ඨය ලබා ගන්න. උන්වහන්සේ මතකල දෙනවා මේ මම මෙහි මේ පිටියේ සඳහන් කරපු දෙයින් මොකද්ද අදහස් කරේ කියලා. ඊට පස්සේ තමයි පත්තිගේ කියන්නේ ඉද බික්ඛවේ බික්ඛුනෝ භවිතස්ස විහෙරතු. විහෙරන්තෝ. යම් කිසි බික්ඛුවක් මේ සාසනයට එන්නේ මතින් මේ කුලය ආකාරයෙන් වෙන්න, ඝණය ආකාරයෙන් වෙන්න විවේකී ගත කරන්න තමයි. අන්න එහෙම ඉන්නකොට ඒ කියන්නේ ධනත විවේකී හොයාගෙන, නිස්සාරණය හොයාගෙන පැවිදි වෙච්ච බික්ඛුවක් ඉන්නකොට භවಂತಿ උපසංකමිකාරෝ මේ විවිධාකාර පුද්ගලයන්ගේ තමාකරා බැමිණීම සිද්ධ වෙනවා. මොන ආකාර පුද්ගලයන්ද? භික්ඛු අනිකුත් සබ්‍රප්‍රකාරී භික්ෂුන් වහන්සේලා Taman සමීපේ තියෙනවා. භික්ඛුණියේ එයා සමීපස්ත එහෙම නැත්නම් සර්වඥාගේගම සාක්ෂි දීතාවන් වන භික්ෂුණියෝ Taman ළඟ තියෙනවා. උපාසකා උපාසකායෝ උපාසිකායේ උපාසක ඇත්තෝ ළඟ තේනවා උපාසිකාව ඇතුව රාජානෝ රාජමහා මත්තෝ. රජවරු තේරුම් අර ගන්නවා මොකද රජවරුන්ට තියෙන අර තද රාජ්‍ය විචාරීමේ විශේෂ එනකොට ඒ ඇත්තෝ ඒ විවේකයෙන් ගත කරන ඇත්තෝ පුරোহিত කනතුරෙන් වගේ තියාගෙන වරින් වර බෙලඹෙනවා පෙලඹෙනවා. නැත්තම් රාජමහා මත්තෝ රජවරු කියනවා මෙයාගේ ප්‍රශ්නයක් වුණොත් අන අසවල් තැන ඉන්න හොඳ විවේකයෙන් ඉන්න ස්වාමීන් වහන්සේනමක් ඉහිල පොඩ්ඩක් මේ ප්‍රශ්නේ දාලා විවේක බුද්ධියට දාලා කැමතිනම් ඒ සංසුත්කඩේ යහගෙන ඉන්නේ කියලා සමහරලාට අමාත්‍යවරුත් පිටං කරනවා. ඉතින් ඒ ඇත්තට වෙනවා විවික්ෂණය කරා. චිත්තිය චිත්තිය ශාවකා. සමහරලාට අන්‍ය තීර්ථක බමුණෝ නැත්නම් අන්‍ය තීර්ථකයෝ එතුමන්ලා ගෝල බාලය හදාගෙන අලුත් මත අලුත් සමයාන්තර දර්ශන ඉදිරිපත් කරගෙන ඉන්නවා. නමුත් සමහර විටක යතන සැක තියෙනවා. මේ ජීව කාමභෝගී වෙන්න අඹදරුවන් රකින්නේ ජීයන්න මේ කියලා ඊයෝ මේක අනුමත කරාට සමහරලාට වැරදි කියනවා නම් මේක ඌර්ණ පූර්ණ කරගන්න හොඳම කෙනා තමයි තවත් වෙන විවේකයේ ඉන්න කෙනෙක් හොයාගෙන යන්නේ කියලා ඒ සාර්වඥ ශ්‍රාවකයෝ නැත්නම් අන්‍ය ජීවිත ගත්තොත් එක්ක සෝද සාකච්ඡාවට තීරුක පැමිණෙන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් ශ්‍රාවකයෝ පිටක් කරනවා අන්න අසවල් තැන මමත් උඹලට ගන්න හැටි කියලා කියලා තියෙනවා මට විශ්වාසයි මේක අපේ પરම්පරාවෙන් ඇවිල්ලා තියෙන්නේ කෙසේ නමුත් අන්න අහසවල් තැන ඉන්නවා හොඳට විවේකී බණ භාවනා කරන කෙනෙක් ගිහිල්ලා ඉහත්ත් එක්ක ගැටලා බලන්න නැත්නම් එයා කියන්නේ මේක ගුණ දොස් විචාරණය කරන්න කියලා ওই විවිධ ආකාරයෙන් අර විවේක භික්ෂුව කරා පැමිණෙන විවිධ තාරාතිරම් වල පුද්ගලයෝ ඉන්නවා අන්නේම ආවට පස්සේ තත්‍ර බිකු විවේක නින්නේ විවේකෙත නැමුණා වූ හිතින් විවේක චිත්තේ චිත්තේ විවේක නමනවා හිතේ විවේක නින්නේන විවේක පෝණේන විවේක පබ්බහරේන විවේක හිතේ විවේක නමන හිතේ විවේකේ බර හිතේ විවේකේ නැඹුරු හිතේ විවේකත් හේන මේ කවුරු කැමිනුනත් සිද්ධ වෙන්නේ Tamange මේ වටිනා කාලය නැති වෙන එකයි ශාසනික වැඩ වෙන්න පුළුවන් ආධ්‍යාත්මික වැඩ වෙන්න පුළුවන් ආගමික වැඩ වෙන්න පුළුවන් කොහොම වුණත් වෙන්නේ මේ Tamange අර පිහිටුවාගත්ත නැත්නම් අභිනිෂ්ක්‍රමයෙන් ලබාගත් මේ විවේකයට බාධා වෙන එකයි කියන එකෙන් විවේක අර්ථය. මොකද පිරිසිදු පැහැදිලි කරගෙන නික්කම්මාදි රතේන නෛෂ්ක්‍රම්‍ය පිළිබඳව එළඹ සිටියේ. නෛෂ්ක්‍රම්‍ය පිළිබඳව අභිරතියකින් යුක්තව අන්‍යදත් උයෝජනික පරිසංයුත්තං ඒව කතං කත්තා හෝති. මේ ආපු බුද්ධලයා එළවා ගන්න සුදුසු කතාවක් තමයි කරන්නේ. දිනුවෙකට කියනවාද කියන්නේ හලන්ඩයි කතා කරන්නේ කියලා. එන බුද්ධිලත් එක දිගින් දිගට ඇලි බැඳී ඉඳ කතා කරන්නේ උයෝජනික පරිසංයුත්තන් ඒව කතං කත්තා හොති අන්න ඕකයි බුදුහාමුදුරෝ මේ විවේක නැත්තම් පවිත්තස්ස කියන අදහසින් මතක් කරන්නේ එහෙම නැතුව ඒ බුද්ධිලා එකක් කියනකොට මෙතන දෙකක් කියලා කතාව ඇදිලා ගියොත් ඒකම සරුවත්න සඳහන් කරනවා ඝන සංගණිකාව ඝන සංගණිකාව කියන්නේ කිලෝරක් නෑ කතාව එයා එකක් කියනකොට මෙයා දෙකක් කියනවා. ඒ අල්ලපු ගේත් එක කතා කරගෙන ඉන්නකොට ඉදිරිසුමක් අනවල යන්නේ. අල්ලපු ගේ කියන දෙයකට කියනකොට කියනකොට ඔයා ඕන දෙයක් කියන්නේ මං අහගෙන හැබැයි මං කියන්නේ කොහේ අහන්න ඕනේ? එච්චරයි කිසි. කාලේ කන්න තියෙන එකම ක්‍රමය එච්චරයි. එයා කියන ඕන දෙයක් අහගෙන ඉන්න. හැබැයි මං කියන්නේ ඔයා අහන්න ඕනේ. ආ ඊට පස්සේ තමයි ඉතින් ඇංගන කම්මේ පල්ලෑලි කතා කතා, කේලම් කතා සේරම ගිලාල වැඩ කරන මනුස්සයා ගෙදෙට එනකොට මේ මනුස්සයා අවසලා දීලා කැටි පොළොලෙන් ඉතින් කන්නේ. ඕකෝයේ ජීවිතවල ජීවත් දවල් දෙයක් කරන්නේ නැති ගෘහණියන් අතර විතරක් නෙවෙයි වික්ෂුන් වහන්සේලා යෝගාවචරයන් අතරත් ඒකාකාරවම සිද්ධ වෙනවා. ඒකාකාරවම සිද්ධ වෙනවා. ඒක මේ නිදර්ශනය තමයි මේ රහතන් වහන්සේ මේ තුන්වෙනි වාරණාවසින් මෙතන පෙන්වන්නේ නම් කිසි කෙනෙක් අපිච්චතාවය දන්නවා. අල්පේච්ච වෙන දන්නවනම් ඒ වාගේම සතුටින් ජීවත් වීම බැවිද ජීවිතය කියලා දන්නවනම් ඒක නා අනිවාර්යයෙන්ම මේ පවිත්‍ත්‍යස්සයන් ධම්මෝ නායන් ධම්මෝ ඝනගංගනිකාරාමස්ස කියන එකත් එක්ක සහෝදර ධන්නේ නියුන් සහෝදර ධන්නේ කටයුතු කරන්න ඉගෙන ගන්න. ඉතින් මේකට මේ හලන කතාව එහෙම නැත්නම් මේ වැඩි දුර ඇලි ගලි යන කතාවල් නතර කරන එක ලොකුම ලොකු දක්ෂකමක්. ඒකන සරුවචන් ආංශේ පුදුමාකාර ආදර්ශ දක්වලා තියෙනවා. ආදර්ශ දක්වලා ඉර ඇඳලා ඉරත් වෙන්නලා උපදේශසෙන් දීලා අප්‍රමාණ මේ ඝන සංගණිකාවෙන් දෙන්ව වාසය කිරීමේ වටිනාකම කියලා දෙනවා. ඊයේත් අපි ධර්ම දේශනාදී මතක් කරගත්තා. ඊට සඳහා භික්ෂුන් වහන්සේලාට සරුවචන් ආංශේ කුච්චරක් සවිස්තරව නිකම් පොඩි භාගයකට හැන්දෙන් කවන්නා වාගේ කොච්චර උපක්‍රම කොච්චර පරිසරයක් කොච්චර අවස්ථාවක් අරන් දීලා තියෙනවද කියලා බැලුවොත් එහෙම සමහර විටක මුළු විනය පිටකයම කියන්නේ කියන්නේ මේ මාස්ටික් කෝඩ් එකේ නැත්තම් කියන්නේ සම්නිකර විය කියලා භාවිතයි. ඒක දැන් වින වෙලා තියෙන සංගය. මොනම විදිහකට අනුගමනය කරන්නේ නැහැ. කරන්නේ නැතුව ඒ අන්තිමට දේශ භාණ්ඩ බහින් තරම් එහෙනම් අයිතිවාසිකම් ඉල්ලලා අතපය විසිකරන රණ්ඩු කරලා පාර්ථ බහැලා ගිහියන්ට ප්‍රමුඛත්වයේ දෙන තරමට අඳු මෙතෙන් ගියාට පස්සේ ඉතින් ඊට පස්සේ ආයව හොදලා ගන්න ගුවක් නැහැ. ඒහර මුල්ම ටික අමතක කරාට පස්සේ නමුත් මේක අපිට කියන්න බෑ කාලානුරූපව පරිහිමක් කියලා. ඒ මොකද බුද්ධ කාලෙත් නා තිබිලා තියෙනවා. යම් යම් ඒවට සිද්ධි තිබිලා තියෙන ඒ තෑම දෙයකදීන ਸਰවඥන්ත ඉතාමත්ම දුරදිග බලලා ඒකට ආදර්ශ ඉතුරු කරලා උන්වහන්සේ හැකි තාක් දුරට ඒකට ආදාතේ පෙන්නමින් බණ කියන්නේ නීති පනෝවි කරලා තියෙනවා. ඒකදී ඔය සර්වඥාන් වහන්සේ මේ දසධම්ම සූත්‍රයේදී වික්ෂෝපකට කියනවා නිතරම මෙනෙහි කළ යුක්තක් වශයෙන් මම ශූන්‍යාගාරයේ අභිරමණය කරනවාද කියන එක නිතර බලන්නේ. ශූන්‍යාගාරේ අභිරමාමීති අඳින්නම් පච්ච වෙක්කිතාව. මම මගේ ජීවිතය හදයක් නැද, තලයක් නැද, පිරිසක් නැද දාන පොතේ ගමේ පොලේ එතනද ගත කරන්නේ නැත්නම් මම මෙතන ශූන්‍යාකාරයේද ගත කරන්නේ කියලා නිතරම අභින්නම් කියලා කියන්නේ අතරක් නෑර. හිත මෙනේ කරන්නේ ඔය අභින්න පච්චවෙක සූත්‍රයේ දසධම්ම සූත්‍රයේ මතක් කරලා තියෙන විශාල දුර දුර දුර දිග යන උපදේශයක්. ඒ වුණාට අර පිච්ච සාදේ ගැන කතා කරන්න කියනවා Taman කොච්චර පවිවික්කස්ස නැත්නම් විවේකයට විවේක නින්න විවේක පබ්බහාර නිවේක ඕන විවේකයට බර විවේකයට නැමුණා වූ විවේකයට නැඹුරුණා වූ එකකින් හිතියත් ඒක කවදාකවත් අනුන්ට ඇඟ වෙන්න කිනෙහෙන්න ඉඟි වෙන්න කටයුතු කරන්න එපා කියන්නේ. ඒක නිසා උපසම්පදා මාළිගයේදී කියනවා ඒක අනිත් පැත්ත යම් වෙලාවක ඒ අනෙකුත් ඒ විවේකයට බාර නොවුනා වූ විවේකයට නැඹුරු නොවුනා වූ විවේකයට නතු නොවුනා වූ පිළිසිදුර පිට අනි මම නම් කැමති හරියට විවේකාගාරක ඉන්න කියන වචනවත් කියන්න බෑ. ඒක කිව්වත් Tamange ಗುಣ අනුන්ට ප්‍රකාශ කිරීමේ නිහින කුක්ෂ ගතියට වැටෙනවා කියන්නේ. මම නම් හරිය කැමති විවේකයට ඉන්න කියලා ඒ කියන වචනවත් කියන්නේ නැති වෙන අද්දුම ලංකේ විස්තරය. ඉතින් ඒක නිසා මේක පිළිබඳව අපි කොච්චරක් මේ අන්ත දෙක තේරුම් ගන්නවා. අපි උදේ ඉඳලා හැන්දෑව වෙනකන් අපි ස්වාධීනව කල්පනා කරන පුළුවන් තරම් විවේක නින්න විවේක පොණ විවේක පබ්බහර විවේකට නිස්සනවාදී හත ඒ නිතරම බුද්ධ විවසෙන් කල්පනා කරනවානේ මම මේ තීන්දුව ගත්තොත් මම මේ ආහාරය ගත්තොත් මම මේ ඉරියව්ව පැවැත්වුවොත් මම මේ විද්‍යාලයට හිටියොත් මට විවේක නින්න විවේක පොණ විවේක පබ්බහර විවේකට නිස්සනවාදී හත කියන දෙයිද නොදෙයිද ඒක හරි අමාරුයි. ඒ මොකද හේතුව මිනිස්සයා කියන්නේ සමාජශීලී සතෙක්. රැල්ල තමයි අපි කියන්නේ. රැල්ලට ගියාම රැල්ලට අහු වෙනවා කියන එක බලන්න බෑ. ඒ කාලයට පවතින මොස්ත්‍රේට ඒ කාලයට පවතින ජනප්‍රිය මතේ අනිවාර්යයෙන්ම අහු වෙනවා. ඒ නිසා රැල්ලට වැටුණාට පස්සේ රැල්ලට අහු නොවී ඉන්න බෑ. ඒක නිසා මේකේ ආදීනව සැලකෙන්නේ නිතරම බලන්න ඕන තමන්ගේ ජීවිතේ සැලකගන්න මේක නොලැබුණොත් කාටවත් දොස් කියලා වැඩක් නැහැ. අම්මට තාත්තටවත් ගුහාමුදුරන්වක්වත් නායක සභාවටවත් ඒ ඇවිල්ලා කතා කරන මිනිස්යන්ටවත් කාටවත් දොස් කියලා වැඩක් නැහැ. දොස් කිව්වත් නේද? ඒ තමන් ලබාගත්ත මේ නිස්සරණය, නිස්සරණ ආධ්‍යාශය කියලා කරගත්තට පස්සේ දොස් කියලා වැඩක් නැහැ. ඒ අර ජීවිතේ මල් තමන් නිලින් පල් කරගත්තේ තමයි කියන්නේ. ඉතින් ඒක නැති කිරීමේ සර්වඥාන්සේ දෙන උපක්‍රමය නිකන් සමාජ විරෝධී වාදී. උන්වහන්සේ කියන්නේ බික්කු බික්කුණියේ උපාසක උපාසකායේ රාජානෝ රාජමත් මහාමත්තායෝ කිච්චිය කිච්චිය ශාවක. පැමිණිච්ච වෙලාවට ඒ ඇත්තන් පිටක් කර හැරීමේ කතාවයි. උයෝජනික පරිසංයුක්ත කතා. දිගින් දිගට ඇලී බැඳී ඉන්න කතාවක් නෙවෙයි. මේක ඉතාමත්ම එයාටම කියන්න හොඳ නෑ මම විවේකයට යනදී යන්නේ කියලා කියන එක එතකොට අර තමන් තුළ නැති තමන් තුළ තියෙන ගුණයක් ප්‍රකාශ කිරීමක් වෙනවා. අල්පේච්ඡතාවයට හොඳ නැහැ. නමුත් මොනවා හරි ගමන් නැව හිතලා හරි නොහිතලා හරි යත්ගේ මත මතාන්තර හොයන්න කියලා වැඩි වෙලා හිතියොත් තමන් කායික වශයෙන් නැත්නම් කාය ජීවිත චිත්ත විවේක නැති. ඒකට බණ භාවනා කරගන්න හම්බ වෙනවා. ඒකෝද ඒ කරන කතාව මම දැකලා තියෙනවා ජීවිතේ තුන් දෙනෙක්. ඒක මම ඇත්ත හොඳද මේ හොයලා බලලා වෙච්ච දෙයක් නෙවෙයි. මේක කියනකොට මට කොට ගැට ගහලා එනවා මම එහෙම කරන්නේ කියලා. ඒ නිල්ල බෙයිද ගොඩින් සමරත් කියලා මාත්. මේ මාත් ඕන තරම් ගුණ කියාගෙන මොකද මහත්ය දැන් නැරිලා. ඉතින් මේ මහත්යා ළඟට ගියාම කතා කරගෙන ඉන්නකොට බොහෝ නිවිස් සංසය අතක් පිටක් කරගෙන ඔය පතොල කරලා කරලා ඔය කත් කරලා ඉන්නවා මිස. ඉතින් හැම කෙනෙක් යනවා මොකද පුස්තකාලයක් කරපු කෙනෙක් හැම දෙයක් ගැනම දන්නවා භාවනාවේ හැටියට අපි හිතුව ගුරු තමයි. ඒක කවදාකවත් භාවනා ක්‍රමයක් ගැන කතා කරන්නේ කවදාකවත් සීලයක් ගැන කතා කරන්නේ නිල්ලබකයිල සමාධිගත උණයි කියන එක කියන්න දෙයක් නැහැ කියලා තමයි කියන්නේ. ඒ ඉන්ද්‍රියෙන් දැනුව නිකම්ම හිත සමාධිගත වෙන්නේ. හැබැයි ලෝක ලෝකාන්තර වලින් මනස වෙනවා හම්බ වෙනවා. හම්බෙලදී ඇවිල්ලා කතා කරනවා කිසිම කෙනෙක්ගේ නමක් මතක. කවදාකවත් සාක්ෂි තැනක් අහගෙන ඉන්නේ. කවදාකවත් ගමනක් යනකොට බෑජ්ජයක් කරන්නේ. කන්නාඩි පිටමක් නැහැ. කොහෙවත් පොරකට වගේ ඉන්නේ. කවුරුහරි මොනවද කතා කරනකොට හොඳට hina වෙලා. දෙකක් දෙකකට උත්තර දෙන ඊගාවට කතා කරන්නේ නිකන් බාගට ඇද්දි වගේ හ්ම්. හ්ම්. හ්ම්. අර කියන කෙනාට උගුමිට දෙනවා ඕ කියන්නේත් නැහැ නෑ කියන්නේත් නැහැ. හ්ම්. හ්ම්. ඉතින් ගොඩින් නාතේ හොඳ මොකක් හරි කුණාර වැටලා නේද? හ්ම්. බුදුහාමුදුරේක හොඳ වචන ඇතුලේ ඒකත් උරුය. හ්ම්. ඉතින් අර මනුස්සයාට තේින්න දැන් මේ කතා කරන්නේ ගහක් ගලක් එක්ක කියලා. එයාගේ හිත ඇතුළට නැමුණාට පස්සේ හ්ම්. හ්ම්. දෙහෙර කියනකොට අර මනුස්සයා නම් නෑ. අපි ලොකු සාහනයන් කියන කාලේ ඥානාරාම සාහන් කියන කාලේ අපි යනකොට උන්වහන්සේට අවුරුදු 98ක් වයසයි. ඉඳගෙන ඉන්න මේ ඇඳ පුටුව ඉස්සරහා දාලා තියෙනවා කතාව කිටි කරන්නේ කියලා ලොකු වකුගෙන් ගහපු බෝඩයක්. වංශි මූණ බලනකොට පිටිපස්සෙන් තේින්නේ ඕක. ඉතින් ඒ ස්වාමීන්ට එහෙම නෑ කවුරු හරි ගියාම බොහොම සුවද අනේ කොච්චර දෙන්නේ ආවේ කොහොමද ගිලන් පැටියක් හම්බුනා මේ තේත් අබ්බියද කියලාම කතා කරනවා. කතා කරලා ඉවර දැන් මම ලොකු සාදු උපස්ථායක වුණානේ. අවුරුදු මට හම්බුනා ඒක ලොකු වාසනාවක් අවුරුදු එකමාරක් විතර මම මේ ජීවේ ඉඳලා ගේ ගමන් පැවිදි තමයි හම්බුනේ. ඉතින් මේ කතා වෙනකොට මම දැක්ක සමාජලාවට බොහෝම දුරදිගින් ඉඳලා මට බුරුම් භාෂාව දන්නේ නැත්තු එක එක භාෂාවල් දන්නේ නැත්තු කඩියක් එක්ක යාගෙන යනවා සංඛ්‍යා හම්බුනේ. ආවම ඇත්තට මේ කාරණා මොකද්ද කියලා අහලා ගන්න දෙයක් න ඉඳුවර විතර. දැන් ඊට පස්සේ ඒගොල්ලෝ නොදැනීම ඉඳපු ගමන් දැන් ඩොලරක මෙච්චර විතර ගහන ගිහලා සාන්තිලා ගන්නෙත් නැති වැඩි. අසවල් වැඩි ඉහිලිනවට කැවිලා තියෙනවා. මොන මොහොම කියලා තියෙන බහිනාර සමාජශීලී දේශපාලන කතාවල් කියන්නේ හොඳයි. ආයතනයක් ඉතින් මේක මොනවා කරන්නද පුතාගේ බලපෑම ආයතනවල හොඳයි හොඳයි. ආයතනකල හොඳයි ඉතින් ලොකු සංසේ තුන්වෙනි සැරේ හොඳයි කියනකොට කට්ටිය යනවා. ලොකු සංසේ මටම කියන. කිසිසේත් මේ කියන කතාවල වලට පත්තුතර දෙන්න යන්නේ නැහැ. කතා කරන්න එපයි කියන්නේ. ඉන්සරක් විතර හොඳයි හොඳයි කියනකොට අකුලගෙන. ගල්දිය වණ්ඩි සාහේ කාටද ආරවාසේ ඉතින් ඒ සංඥාන්ට ටිකක් පිළිත හැතුරු වෙන්නේ ඊට වැඩිය බොහොම දක්ෂයි ඔය හරියට සෙනෙනවා. ඔය සංඥාන්තගේ උපන්දින පින්කම දවස් වෙනකොට ගල්දිය ඉන්නේ නැහැ. පුදුමාකාර වෙනකක් වෙනවා ඉතින්. ඊට පස්සේ ඔක්කොම ලා කරන්නේ අර බර වින තිබ්බ ගමන් මේ බණේ අර ගෙනාවු සම්මි පහක් උඩම් පූජා කරලා මනිවා කොහොමද හොඳට ජයට ජීවත් වෙන්නේ එහෙම තමයි හොඳට ජයට ඉන්න හොඳ දැන් ඉතින් ඇවිල්ලා මහන්සිය ගිහිල්ලා ගිල කල්ටි ඇටේ මොකද හොඳ ආ ආ ආ යා ඊට ආය වෙන්න මොනක් කතා නැහැ එන් ඊළම ඒක ඇත්තටම බලනකොට පිටිපස්සෙන් තව තුන් හතර දෙනෙක් ඉන්නවා නේද ඒගොල්ලන්ට තාම අංකෝ හොඳයි ආ විතර ජීවත් වෙන්න හොඳයි අංකෝ ඊළඟට ගන්න බොහොම ආ ආ තුන්වෙනි පරි යනකොට ඉවරයි. ඉතින් අපි යන්නේ අවුරුද්දකට සැරයක් මේ ස්වාමීන් හම්බෙලා මේ ආශිර්වාදයක් ගන්න එහෙම නැත්නම් කතා කරා. මුන්නම දෙයකටවත්. කොච්චර ඈතට ඉඳලා ආවා. මේ සමහරලාට විශාල නඩු. ඉස්තානවලින් ආයකෝ දෙවිලා. සංඝයාතේ ගැටිලා. නැත්නම් සංඝයා දෙනමක් ගැවිලා ගිහිල්ලා යන්නේ. ඉස්තානේ බාල වෙලා ඉතින් කට්ටිය පොඩි පොඩි සුළු මොලා ගන්න කතා කරලා බැරි තැන පන්දි ස්වාමීන් වහන්සේ උපදින්න. ඉතින් දැන් රතුගන් දැන් මේගොල්ලෝ ඇවිල්ලා වන්දිසාවක් ආසනේ දෙන්නේ නැහැ. ආසනේ දෙකට වදිලා දැන් ඉතින් ඒ සංඝයාත් කියන රාත්‍රී ලැහත් කියන ඔක්කොම ලැහත් වෙන බලන් ඉඳලා වාඩි වෙනාම හරි දෙකලත් එක බොහොම සතුටු වෙනවා හොඳයි. දැන් මොකද මේ කියන්නේ අපිට අරගොල්ල තියෙනවා. දිගින් දිගට දිගින් දිගට කියන්නේ ඔක්කොම වීම තියෙන බොහොම සුළු වෙලාවේ හම්බෙයි. ඊට මේ කට්ටිය කට්ටිය ටක්ටක් ගාලපත් උත්තර දෙනවා. මේ දීහත් නෑ ඕකේ දෙයක් නෑ. මේ නිල්ල හිත පිටින් දෙයක දෙයක් නැහැ. ඒක. නමුත් ඒවයි තීන්දුවත් ඒවයි යන්න ඉස්සලම දන්නවා කට්ටිය දෙයක් නැති එක තමයි ඒක. අපත්නාට පස්සේ පොතක් ලිව්වා දෙයක් නැහැ කියලා. ඒ ස්වාමීන් වහන්සේලා ඒ තමන්ගේ විවේකයේ හෝ නායකත්වයේ හෝ ඒ ගුණ ඇති කරගත්තේ ඔන්නේ යෝජනික පරිසංයුත් කතා. ලහත් අකාරුණික වගේ තමයි තේින්නේ මේ සෝෂලයිස් සිත් කතියේ. නැත්නම් මේකෙන් කතා කරලා ඉවර වෙච්චාම මේ මෙච්චර දුර ආපු මිනිස්සු පිටනරක් කරගන්නේ කියලා. අන්තිමට කිසිම සීමාවක් නැතුව අපි මේ ධර්ම කතා වලින් සමාජ කතා වලට දේශපාලන කතා වලට ආර්ථික කතා වලට ගියාට පස්සේ සුදුවරක් කරගන්න බැරි. ඒක ඊට පස්සේ වෙන්නේ දෙගොල්ල තුන්වලම පිරිහෙනක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් හරුවත්නාංශ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ දක්වපු මේක සඳහා පෙන්නපු ආදර්ශ හරියට අකාරුණා අකාරුණිකවන්ත වගේ පෙනුනට අපි එදත් අර ආර්ය තුන්ී භාවය ගැන කතා කරනකොට කතා කරා ඒ වගේ සිද්ධි රහසක් තියෙනවා. දවසක් ඒ යසෝජ කියලා මහා මේ වික්ෂාක් එයත් එක එකට මාළු අල්ලපු ඒ කියන්නේ මාළු කාලෝ කියලා අපි කියනකො 500ක් පැවිදි කරගෙන අපූර්ව සිද්ධියකින් තමයි මේගොල්ලන්ට පැවිදි වෙන්නේ. සිද්ධ වෙලා පිරිසත් වල පාළුත් යන ගාන සර්වඥාන්ත හම්බෙන්නේ. දැන් වස් වලටත් කිත්ති දවසක් හැන්දෑ කරේ හැන්දෑ වේගෙන එන්නේ. ගියාට පස්සේ පන්සියෙන් ඇවිල්ලා දැන් මම කොහෙද සීරි කියන්නේ මම කොහෙද පාත්‍රය කියන්නේ මම අද කොහෙද ලඟුන් ගන්න කියලා ඉතින් එක එකනා එක එකනා එතන ඉන්න මේ වාසික ස්වාමීන් වහන්සේට ප්‍රශ්න කරනවා. ඉතින් 500ක් කිව්වහම මේ වාගේ කුටි සේනාසන වැසිකිලි දත් බුදුසු දත් බෙහෙත් මොකක්වත් නැහැ. මොනක්වත්ම පෙන්වන්න දෙයක් නැහැ. ගහක් පෙනෙන එක විතරයි තියෙන්නේ. වෙන මොනවාක 500ක් කියලා හිතුවාම දැන් හිතන්න අපි 5 දෙනෙක් වෙනවා නම් අදාවි කොච්චර ලෑක් වෙනවද? අදන 500 1500. 500 වෙලා නැහැ කච කචේ ටිකක් යනවනේ. හරුවත් නැන්සේ ගඳ කිව්වේ ආනන්ද හඳුන් අහනවා අන්න කවුද කෙවුලෝ වගේ කෙවුලා කියලා කියන්නේ මේ මාළු වලින් මිනිස්සු. කෙවුලෝ වගේ කෑ ගහන්නේ. ඒක ආනන්ද සාන්තියේ කියන සාමයක් දෙන්නේ දෙකේ ඉඳලා දැසෝදි ස්වාමීන් වහන්සේ 500ක් ඕල් පිළිපෙට්ට ඇවිල්ලා ඉන්නවා තාම නැතිනම් ඔබ වහන්සේ හම්බෙන්නේ නැහැ කියන්නේ මාව දකින්න ඕනේ නැහැ කියලා යන්නේ කියන්නේ. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ නිකන් ආනන්ද ස්වාමීන් වහන්සේ නන්නේ නන්දියක් කාර්යක සම්දාහන නේදාවියක් කාර්ය කරන්නේ. ඉස්ස ආනන්ද ස්වාමීන් වහන්සේ කොහොමඩක්වත් මට දකින්න ඕන කමක් නැහැ. ඒගොල්ලොත් එක්ක මට කතාවක් නැහැ යන්නේ. ආනන්ද ස්වාමීන් ඉතාමත් බැගෑපත් වෙලා අර 509 යකේ ස්වාමීන් කියනවා සර්වඥාන්සේ ඉබලව දකින්න කැමැති නෑ මොකද ගෝසකරුත්. ඒක නිසා මට ඉන්නහට ආයෙ ගිහින් පින් කරන්න වෙලාවක් නැහැ. දැන් යශෝදි ස්වාමීන් වහන්සේට ආරෙම ලැජ්ජයි 500ක් කනගනාවේ තමන් වහන්සේගේ සාසුන් වහන්සේ දෙන්නන්නේ මේ හේත වස් සමාදන් වෙන්න තියෙනවා දැන් රැ වෙලා තියෙනවා. නමුත් එලවගත්තා. අපේ රැකින් කියනවා එලවගත්තා. යශෝදි ස්වාමීන් කට්ටියට කියනවා මිනිහට ආයෙ කතා කරන්නේ අපි යම් පිටත් කරලා. පිටත්ලා මෙහෙම බැලුව අතට දකුණු දිශාවට යනකොට යනකොට යනකොට යනකොට ඈත හඳුන ළඟක් මම අපේ සංසය මතක් කරනවා අපි මේ සාස්තුන් වහන්සේ උදෙසා පැවිදිච්ච ඇත්තෝ අපේ හැසිරෙන සාස්තුන් වහන්සේ අකමැත්ත ප්‍රකාශ කරලා උන්වහන්සේ අපි හැසිරෙනට කැමැති ආකාරයක් ප්‍රකාශ කරා මේ පවිත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගණිකාරාමස්ස ඒ නිසා අපි මෙතන වස්වසමු මේ ගඟ ආශ්‍රය කරන වස්වසමු වස්වසලා අපි අදිෂ්ඨානයක් ගනිමු මේ වස ඇතුළත අපි සරුවචන් වහන්සේට ප්‍රසාද එළවන සාවිත අපි විවේක නින්නව විවේක පොනව විවේක පබ්බහරව විවේකත්වයෙන් නිස්සරණ ආදී රතේන ගත කරමු කියනවා. ඊට පස්සේ 500 මෙතන වෙලා මේ ගඟායිනේ ඉන්නකොට වස් කාලය ඇතුළත 500 රහත් වෙනවා. දැන් වස් හමාර වෙනකොට සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් කියනවා ආනන්දර උතු දැජලද දිශාවේ ආකාශය මත විශාල ආලෝකයක් එනවා. මහා විශාල දිස්නයක් වෙනවා. බැරිද ආනන්දර පණිවිඩයක් කරන්න යසෝදයාට දුක්ඛිනාතරට භගවත්නාංශයේ පිළිස දකින්න කැමැති කියලා පණිවිඩයක් කරන්න බැලිලා. ඒසර ආනන්ද සාංශයේ බලවත් පුරුෂයෙක් නමුපතක් දිගාරින්න ආසේ, විචාරුපතක් නමන්න ආසේ ඉන්දියෙන් යන්න පුළුවන් වික්‍රෝර කතා කරලා කියලා කියනවා යසෝදයාට භික්ෂුන් වහන්සේලාට සරුවත්නාංශයේ වචනේ ආරාධනා කරන්න සරුවත්නාංශ දකින්න කැමැති. ඊපස්සේ මේ පිළිස හන්දාවේ පාත්‍ර සූදු සකස් කරගෙන ඉතාමත්ම නිස්සද්දව ඇවිල්ල ඉවර වෙලා එනකොට කරුවචනාංශේ මේ පිළිමේ තිබ්බා වගේ ආනන්ද සමාපත්තිය කියන කය හෙල්ලෙන්නේ නැති සමාපත්තියට සමවැදලා ගහක් වලට වෙලා ඉනවා. එයාට පිරිස එනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ සන්දහාණය කරනවා. එතකොට අර පිරිස දැනගත්ත දැන් කරුවචනාංශේ ජීවපාර ඇවිල්ල ඉවර වෙලා අපි පෘථග්ජනයන් වශයෙන් උන්වහන්සේගේ හිත දූෂ්‍ය නැත්නම් හිත මනාප නොවන කාට හැසිරෙච්ච නිසා කියන්න දුන අදත් ඒ වැඩේ නොකියන පිරිස අර යසෝදි ස්වාමීන් වහන්සේ පිරිසට උපදෙස් දීලා ඒ විදිහට ඇවිල්ලා එක්කෙනෙක් එක්කෙනෙක්වත් කතා කරන්නේ ළඟ තියෙන ගත්පන් 100ක් බලලා පස්සියම වාඩි වෙලා දැන් ඒගොල්ලොත් අරියත්තපල සමාධියම තමයි ඔය උතන ආනින්ද සමා ආනින්ද සමාපත්තිය කියන්නේ ඒත්තොත් ඒ සමාපත්තියේ සමාධිය. සමහරවිට දැන් සම්පූර්ණ නිසද්දිනෝට ආනන්ද ස්වාමීන් වහන්සේ වෙලාවක් බලලා දැන් හැන්ද කරේ 6ක් 10ක් අතර වෙලාව ගිහින් අර සමාධිපත් වෙලා ඉන්න බුදුහාමුදුරන කතා කරලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් ගෙන්වන ලද ආගන්තුකව පැමිණලා ඉන්නවා කියන්නේ. බුදුහාමයන් කිසිම හැලවන්න. අර වෙන දැන් බුදුජානන වහන්සේ ආනන්ද සමාපatti 500ක් දෙන ආනන්ද සමාපatti. පස්සේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් උත්තමේ හිතේ ටෙන්ෂන් එක දැන් ගිනාපු අමුත්තන් දෙන්නේ කියලා හලකන්නේ නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ සක්මන් කරලා ඉඳලා ඉඳලා රෑ පාන් රෑ 10ක් 12ක් අතර දෙන මැදමේ ආනේ සැරයක් ගිහිල්ලා සර්වඥාන්ස ළඟට වැඳගෙන ඇතුළි බඳලා තියෙන අවසරයි ස්වාමීන් වහන්සේ රාත්‍රී මධ්‍යම යාමේ පැමිණෙනවා. ඔබ වහන්සේ විසින් කැඳවන ලද ආගන්තුක පිරිස ඇවිල්ලා පමා වෙනවායි කියලා. බුදුරජාණන්සේ දෙන්නේ නැහැ ඊට පස්සේ දැන් ඔන්න ආන්දර දෙකේ ඉඳලා ආය වෙනකන් තියෙන පැසුළු යම් යාමේටපත් වෙනවා. දැන් ඉර නගින්න ලෑස්ති කොස්මැටික් වෙන තරංග වෙලාව ඥාන්තං අරුණ නගිනකොට සර්වඥ ආනන්ද සාංශ ආයසරක් ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මධ්‍යම රාත්‍රියේ පැසිලියම් යාමේ පැමිණුණා ඔබ වහන්සේ විසින් තම ආරාධනා කරන ලදී පිරිස ඇවිල්ලා දැන් මුල් යාමේ නැදියම් යාමේ පැසිලියම් මම පසුකල බලාපොරොත්තු වෙනවා ඒකට සරුවචන දැක්කලා කියන ආනන්දය සරුවචන වහන්සේ මේ තුන් යාම ගත කළේ ආනන්ද සමාපatti ඒ ආපු 500ක් ගත කළේ ආනන්ද සමාපatti උඹ දන්නවනම් ආනන්ද ආනිද සම්පත්තිය මොකද කියලා කවදාකවත් බුදුහාමුදුරු කහගයිලා ඇදලි මැදලා ආවයි කියලා කියන්න තංගන එකක් නැහැ. වෙන විදිහකට කියන්නේ බුදුදානහාසේ කියනවා ආර්ය ස්වරූපයෙන් ඒත්තන්ට සංග්‍රහය කරලා ඉවරයි. ඒ ඇත්තොත් ආර්ය ස්වරූපයෙන් සංග්‍රහය කියලා ඉවරයි. උඹේ ඔය ආර්ය කාර්යයත් සම්පූර්ණ නැති නිසා උඹට කලබලෙ තියෙන්නේ කියලා ආනන්ද සාංශික උපදේශයක් දෙනවා. ඉතින් මේ කතාව කියලා මට මතකයි දවසක් රෑ 10ට විතර ඇති. පිටු කරලා ඥානරාම ස්වාමීන් මට ඔය කතාව කියලා දීලා කියනවා මේ කාටද පුළුවන් ආනන්දමපති සමාවැදිච්ච බුදුහාමුදුරන්ට ගිහිල්ලා කතා කරන්න. මේ තමයි ආනන්ද හාමුදුරන්ට හම්බෙච්ච වරේ. උන්වහන්සේට උපස්ථාය කරනකොට හම්බ වෙනකොට උන්වහන්සේ මතක් කළා අවසරයි ස්වාමීන් වහන්සේ වර 8ක් මම ඉල්ලනවා මට උපස්ථායක තනතුර අවශ්‍ය නැහැ. කිසිම වෙලාවක බෑ ඔබ වහන්සේට ඇවිල්ලා මට කතා කරන්න. හැබැයි මට ඕන වෙලාවක ඔබ වහන්සේට කතා කරන්න අවස්ථාවක්. මේ බාහන මොන තරම් තේ දක්වන තරම් බලයක් ආනන්ද ස්වාමීන් වහන්සේ තිබුණාද කියලා ආනන්ද සමාපත්තිය හිට බුදුරජාණන් වහන්සේලාත් ගිහිල්ලා තත්තු කරලා නෙවෙයි නමුත් අදින් දෙලා කතා කරා. නමුත් සරුවචනාංශයේ දුන්න උත්තරේ සරුවචන උත්තරයි. ආනන්ද මේ අපි හිටපු ආනන්ද සමාපත්තිය මම හිටපු ආනන්ද සමාපත්තිය ඔබ දන්නවනම් කවදාකවත් ආනන්ද මට කතා කරන්නේ නැහැ. දැනගනින් ඒ 500ක් හිටියේ මාත් හිටියේ ආනන්දමපත් හිටියේ. ඉතින් මේ දීපු පළවෙනියෙන් අර වියෝජන පරිසංගීත කතාවෙන්නොත් ඒක තේරුම් ගත්තේ යසෝද ස්වාමීන් වහන්සේලාගේ අරිහත් ඵල දක්වාම භාවනා කිරීම උන්වහන්සේලාට ගෙන්නලා ඒකත් ඒක අනුමැතියක් එහෙම නැත්නම් ආශිර්වාදයක් එහෙම නැත්නම් අනුග්‍රහයක් දැක්වීමත් ඒ අනුග්‍රහයත් ආර්ය ස්වරූපයෙන් පවත්තලා ඒක නොදන්නා වූ නැත්නම් සෝවාන් මට්ටමටපත් වෙච්ච ආනන්ද සාංශල දීපු උත්තර දිහා බලනකොට සර්වජන් වහන්සේ ලෝකේ දිහා බලන හැටි මේ භවීතස tattve දිහා බලන හැටි පිළිබඳ හොඳට තේරුම් ගන්න. මේ පිළිබඳව මට ඉස්සල්ලාම වැදුනේ නැත්නම් මට තේරුනේ මේ කග්ගවිසාන සූත්‍රය කියවන ලාභය. ඒ මට සත්‍ය පිළිබඳ කියලා දෙපේ ධම්ම ධම්මික ස්වාමීන් වහන්සේ මතක් කළා. ඔබ දැන් පාඩම් කරනවා විභාගයට මහන්සි වෙනවා ඔබ පාළි දන්නෙත් නැහැ ඒ වුණාට කමක් නැහැ. මෙන්න මේ පොතක් තියෙනවා පුළුවන් නම් මේ ගාථාතික කටපාඩම් කරලා තියාගන්න කියලා. ඒ ශාන්ත මට ඉංග්‍රීසි පොත දුන්නේ හස්ස මංගිලේ සුබෝදාරාමේ තමයි මම ඒ දවස්වල නිතරම වගේ දුවන්නේ. මංගල සාංශ මේ ත්‍රිපිටකය කියලා එකක් තියෙනවලු. සූත්‍ර පිටකය කියලා එකක් තියෙනවලු. ඔබේ සූත්‍ර නිපාතය කියලා මොකක්ද යක් තියෙනවද මට හොයලා දෙන්න. හැබැයි ඉතින් මේ මම ළඟ ඉන්න මම වර්ණනා කරනවා නෙවෙයි. එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ පන්සල හදන කාලේ බොහෝම පරණ ගොඩනැගිලි දෙක තුනක් තිබුණා සීමාගේ දැනට තියෙන සීමාව අලුතෙන් හදලා තිබ්බා. හැබැයි ඒක වටේට පාරවල් තිබුණෙත් නෑ. හරියට මඩ බෝරු වැලිපැක්ටර් වෙනවා වැඩ හෝ ගලමේ කාන්ත විතර හිටි වැඩි කෙනෙක් හිටියෙත් නෑ. සමීතෙන් ගිහාම ඉත හැම කෙනෙක්ම ඉලා කතා කරනවාද මම ගිහාම මට ඒ දවස්වල මතකයි මයි ළඟ ඇතුළනම් ගොම ගොම හැලියක් වගේ මගේ කිසිම පිරිසිදුවක් තිබුණේ නෑ. හැබැයි මට කියනවා ඒ දවස්වල මේ මහත්තයා හාමුදුරුවෝ කෙනෙකුට වැඩිය මහාන ගති කියනවායි කියලා මට කලබල. මට පොත හොයලා දෙන්න ගියාම පොත දෙනකොට මේ ස්වාමීන් වහන්සේ සංඝයා කෙනෙකුට වැඩිය මං ගිහි කාලේ මට සැලකුවා. අද ඒ නිසා බුදු වෙලෙන්ගතුකමක් ඇති වුණා. ඇත්තටම මයි ළඟ ඇතුලේ තියෙන මෙච්චර කුණු මං සංඝයාට බැන බැන හිටපු මිනිස්සේ මට ඇයි මේ සැලකන්නේ කියලා. ඒ පොත් මං ගිනේ බව කවර දාලා හරි ගැසල තමයි ගෙනත් තියෙන්නේ. උත් නිකාඩු ගෙන මං දිග්ගතෝම කටපාඩම් කරා. ඊපස්සේ මම රසාව ඒක රසාව හම්බුනාට පස්සේ මගේ දොරේ මං ගහගෙන හිටියා මේ වාක්‍යයක්. ආමන්තනා හෝති සහාය මැද්දේ ථානේ නිසින්නේ ගමනේ චාරිකාය අනබිච්චිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝතරේ කග්ග විසාන කක්කෝ ඒ කියන්නේ මම වැඩ කරපු ජීවිතයේ හැටියට මට පැය 24න් මම ඔන් කෝල් ඉන්නේ මේ සිකියුරිටිත් බලන්න ඕනේ දවසේ පැය අත සම්පූර්ණයෙන්ම මැනේජ්මන්ට් කරන්න ඕනේ ඊට පස්සේ රිසර්ච් කරන්නත් තියෙනවා ඊටට කතා කරන්නත් තියෙනවා ඒ නිසා සම්පූර්ණ පැය 24ම ග්‍රාම වේග ජොබ් එකක් මට තියෙනවා නමුත් මට සමහර විටක හතරට වගේ විවේචයක් හම්බෙනවා. සමහරට ඕවර් ටයිම් තියෙනත් මම 6 වෙනකම් කරගන්නවා. ඒ වෙලාවට මම කරන්නේ 7 ඉඳලා 6 වෙනකම් වැඩ කරලා 6ට ආවට පස්සේ ඉතින් ওই වෙහෙන්ගින්ක පොතක් හරි මොකක් හරි එකට ගියාට පස්සේ මට ඉතින් මොනවා බැලුවත් මම ගණන් ගන්න. ඉතින් ඒ නිසා මම කියලා තියෙන්නේ මම මේ වැඩ කරන වෙලාවට මගේ ඔළුව උඩ නැගත් කමන්නේ. හැබැයි මම ඇතුළට උනාට පස්සේ එන්න බකව. මොනවා වුණත් එන්න බැරි කියලා ඒ අර තේරෙන කට්ටියට තේරෙන්නේ නැහැ. ඒක ගාතාව ගහලා දෙන්න. ඒකේ තියෙන්නේ ආමන්ත්‍රණා හෝති සහාය මැදේ. අපි පිරිසත් එක්ක ඉන්නකොට එක එක නැවිලා ආමන්ත්‍රණය කරනවා. අපි අරක කරමුද මේක කරමුද වරෙන් මචං ආමෝ දෙනාන්න ඕක තමයි වැඩි. ආමන්ත්‍රණා හෝති සහාය මැද්දේ ධානේ නිසින්නේ ගමනේ චාරිකාය. අපි ඉඳගෙන ඉන්නකොටත් ඇවිල්ලා ආර්දනා කරනවා. හිටගෙන ඉන්නකොටත් ඇවිල්ලා ආර්දනා කරනවා. පොඩි එමේ දුවන ගමනේදීත් ආර්දනා කරනවා. දිග ගමන් යනකොට සැලසුම් කර දෙකත් ආර්දනා කරනවා. මේක තමයි දැනගත් ඉන්නකොට තියෙන ටැක්ස් එක. අද තියෙන වදී. අනබිජ්ජිතං සීරිතං පෙක්ඛමානෝ අනේ මේ අත්තන්න මේවා කියන්න දෙන්න කියන මගේ හිතේ තරහක් නොවේවා අභිද්දාවක් පහළ නොවේවා මං කිස්සයිදී භාවයේ මට වේවා කියලා ඒකෝ ශරේ කග්ග විසාන කප්පෝ කංග වේනගේ තනි අඟ වගේ මගේ පැවැත්ම වේවා කියලා ඉරිහරයි මේ සූත්‍රයේ දිගටම සඳහන් වෙලා තියෙන්නේ කග්ග විසාන කියන නමෙන් කංග වේනගේ අඟ වගේ හිටපන්තිය ලෝකේ ඉන්න ඕනම සත්තුන්ට අම් දෙකක් කඟ වේනට විතරයි තනි අඟ තියෙන්නේ. හැබැයි කඟ වේන ඉදිරියට යනකොට බඩගිනි වෙලා හෝ ගොදුරකට එළවගෙන යනකොට ගහක් හම්බුනොත් ගහ දෙපළු කරලා මැදින් යන්නේ ඒ තරම් අර අංග ශක්තියවත් වෙනවා. දෙන අම් දෙක තියෙන මොනම හැකියාවක් දෙන්නේ තමයි අංග වෙනදී තනි අංග හයිය. ඉතින් තාමත්ම සමාජශීලී කෙනෙක් අය ආම්ලේට ඇවිල්ලා මොකද්ද මේ ගාථාවේ තේරුම කියලා. මම කොහොමද පිළිගත්තේ කියන දහම ආමන්ත්‍රණය. අර යම් මෙයන් අර වරෝ මේ කරොන්ද. ඒ නිසා එයත් එක්ක ගැටීමකුත් මට නොවේවා. මගේ ස්වෛරී භාවයක් මට වේවා කියන අදහසින් මම කඳ වේනගේ තනි අඟ වගේ හැදෙනවා. මේක උඩ තනලා බඩ තනලා බඩ විනාලා බඩහලා විනාලා කියන ඔය අඟ දෙක වෙනවා ළඟදී බලන්න ඇත්තෝ. ඉතින් මමත් දැනගන්න දැනෙන්නේ කියලා. මේක නෑ. අද ගැහණු ඉති පක්ෂ පිළිබඳ කැමැත්තක් නෑ රාගෙ නැති නිසා නෙවෙයි. අර ධම්මිකහමදී තියෙන රත්තරම් රත්තරම් උපදේශය තමයි ඔය ආදී කියන්න එපා ආපහු ගන්න බෑ. ඉදා ඉඳලා මම මේ කබ්බිධාන සූත්‍රයේ පුදුමාකාර ගෞරවයක් කරන මම අදත් හඳුනනවා. හැබැයි ඒක අභාග්‍යයකට වගේ අපේ අර්ථ කථාචාරින් වහන්සේලා දෙන්නලා කියන එක මහා පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාතාවක් කිය. මම නම් ඒක එච්චරම නම්බුකාර මතකින් පිළිගන්න කැමති නෑ. පසේ බුදු වෙන්න ඕනේ ඕනම කෙනෙකුට තේරෙනවා මේ ඝන සංගණිකාවේ තියෙන ආදීනම. ඒ සූත්‍රයේ හැම ගාථාවක් විතර කරන්නේ ඒකෝතරේ කග්ග විසාන කප්පෝ ඒකෝතරේ කග්ග විසාන කප්පෝ මගේ ජීවිත ප්‍රත්‍න කංග වේනගේ තනි අංග වගේ වේවා කිය. එක තැනක සඳහන් වෙලා තියෙනවා උඹට සමගව හැසිරියගේ කල්යාණ මිත්‍රෙක් ලැබුණොත් කොම්ප්‍රොමයිස් කරනවා. ඒ කල්යාණ මිත්‍රත් එක්ක යන්න බලන් කියලා ඊගාව කාතාවේ කියනවා ඔය කියන ගැටි කල්යාණ මිත්‍රයෝ නෑ උඹ දන්නේ. ඇත්තටම බහගෙන ඇත්තටම මේ විනයට බහගෙන ධර්මයට බහගෙන කටයුතු කරනකොට තේරෙනවා මේ තනිව විශ්ීමේ තියෙන වටිනාකම දෙවෙනි වෙනවනම් දෙවෙනි වෙන්නේ තාම නොලබපු නිවනට විතරයි. ඒක පාවා දීලා අපිට ඕනේ සම්පත්තියක් ලබන්න පුළුවන් ආමිෂ සම්පත්තිය, රූප, ශබ්ද, ගන්ධ, රස, භව සම්පත්තිය, එහෙම නැත්නම් විභව සම්පත්තිය. මේ තේරම තුච්චයි. ඒ සේරම අනිත්‍යයට ලක් වෙනවා. ඒ සේරම දුකට ලක් වෙනවා. ඒ සේරම අනාත්මයි. මේ විවේකය නම් අවදාකවත් අනිත්‍යකට ලක් වෙනවා. ඒක වෙන්නත් අපි විවේකයට බය ඒ තරම්ම විවේකයේ ඒකාතනික සනාතනික ධර්මයක්. ඒක කවදාකවත් දුකක් දෙන්නේ නැහැ. හැබැයි අසත්පුරුෂයාට විවේකයේ කියන්නේ මරණ දඬුවම. තනි වෙන්න තනි වෙන්න සත්පුරුෂයාට ඒක පුදුමාකාර ලෝකේ ජීවිතය අමුද උස්සස්ම සැප තමයි පැත්තකට ඉන්න හම්බෙන්නේ. අසත්පුරුෂයාට දෙන්නේ තනි වුණා, කොටු වුණා, රහින් අයින් කරුවාමාව ගණන් ගත්තේ නෑ මම පාළුවට ගියා නානාත් විදි බය ඉතින් සර්වචනාංශේ මේ දෙක තමයි ලෝකේ අන්ත දෙක වශයෙන් දකින්නේ සමාජශීලී වෙනකොට අපිට හිතනවා සමාජ ආරක්ෂාවක් තියෙනවා ආර්ථික ආරක්ෂාවක් තියෙනවා දේශපාලන ආරක්ෂාවක් තියෙනවා ඒක නිසා අපිට යමක් කමක් තියෙන්න ඕනේ පවුලක් පන්සලක් තියෙන්න ඕනේ ආදි වශයෙන්. නමුත් ඒක අපි කැප කරන දේවල්. අරවටන්ගේ සඳහන් කරනවා අරණ්‍ය වාසීව ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. තමන්ට හම් වෙයි කියලා හිතන්න පුළුවන් වටිනා සිවුරක් ගැන හිතලා හෝ තමන්ට හම් වෙයි කියලා හිතන බුරියානි වගේ හොඳ බත් එකක් ගැන හිතලා හෝ දෙමහල් යාකනිසෙන් කරපු ගයක් ගැන හිතලා හෝ හොඳ බෙහෙත් ගැන හිතලා හෝ අරණ්‍යයට පිටුපස්ස කාලා රාජධානියට යනකොට අනිය නියත අතහරින දේවල් වල වටිනාකම දන්නවනම් කවදායිද කියලා. මේකෙන් පිට වෙන හැම වෙලාවකම මට කල්පනා වෙනවා ධම්මදීම කොහෙද මේ යන්නේ. මේ පිටුපස්සට ආවේ මොකේදද? විශේෂ තේරුම් ගන්න බැරි ආරාධනාවක් තිබුණොත් මම නැවත කල්පනා කරනවා ළඟින් මොනම දෙයකට වැඩි. ඒ කියන අර පවිවික්ක භාවය. කන සංගමිකාවෙන් තොර භාවය. ඕන දෙයක් කියලා කැප කරලා ගන්න. සමහර විටක බනහන කටිට විදිශා හිතේ මේ ආහුරු කෙනෙක් වෙලා කැප කිරීම කරලා මේ වහන්සේ මම ලබාගත් දේවල් ගැන පුරාජේරි කතා කරනවා. නෑ මේක මම ඔයිට වැඩිය බුද්ධ විඳ ගියේ. මේ කාලෙ දිගටෝ මං සැලසුම් දෙලියේ ඕනම පිනක් කරලා මං සැලසුම් දෙලේ මට විවේක ලැබේවා. ඕනම දෙයක් ඕන කෙනෙකුට ඕනම උදව්වක් මට කරත හැකි ඕනම දෙයක් දෙන්න පුළුවන්. කවදාකවත් මොනවාක් මම ප්‍රාර්ථනා කරලා මං හිතන්නේ ඉක්මනට විවේක ලැබේවා විවේක ලැබේවා කියලා මං හිතුවේවත් නැහැ. කවදාකවත් හිතුවේ නැහැ. මට ඒච්චර ඉසකට පැවිදි වෙන්න බැහැ. බයකොත් තිබුණා මෙච්චර විවේක හම්බුනාට පස්සේ මට පිස්සු වැදේ තනි වෙයිද ධනිගණ්ඩෝසේ ඉඳිය. ඒ තරම්ම සමාජශීලී විදිහට හතෙක් මම. ගියාට පස්සේ මම තාම විශ්ීනේ අවුරුද්ද තාමත් මාත් කල්පනා වෙනවා තනියම ඔය පිටේ වෙලා ඉන්නකොට ඉදුවන් මේ මගේ මුළු ජීවිතේම ගත්ත වැටගත්ම තීන්දුව තමයි මේ කැලේට ඉඳගත්තේ. විශේෂයෙන් මේ වගේ ගමන් යනකොට මට ඒක දෙකින් සැරයක් කවුටේ කරගන්නවා. මේ සමාජය කියලා කියන්නේ හිම ගහට කොම්බෙච්ච නකොන්දේ. තනිකර කොම්බේ. ඉස් මොකක්වත් දෙයක් නැහැ. ගුරු සෝබනේ විතරයි පිටපැත්තේ තියෙන්නේ. ඉවිගෙට ගියාට පස්සේ මොකක්වත් නැහැ. හෝම්බෙත් නැහැ. එන ගාට හෝම්බෙත් නිකුත් නැහැ. තමන්ගේ මැදේ තමන් නැත්තම් තම නැත්තම් කියලා ඉන්නේ නැහැ. ඉච්චි සරුවචනාංශය විතර ඒකට ආදර්ශ දෙන්නකෝ එහෙම නැත්තම් බණ කියවෝ අපිට අනුකම්පාවෙන් වික්‍රම වහන්සේලාට මේ විනය නීති පනවපු මේ කිසිම කෙනෙක් නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා නම් අනිත් ආගම් ශාස්ත්‍රෝරුන්ට අකාල මරණෝතේම ලක් වෙන්න සිද්ධ වුණේ මෙන්නේ රණසන්දන කාරණා. සර්වඥාන්සේ ගැන කතා කරනකොට මම එදත් බයින්දි මතක් කරා විනය පිටකේ තියෙන මේ ළඟදී මට ඒක හම්බුණා සූත්‍ර පිටකේ තතුවාවල හැම තැනදීම උන්වහන්සේ ඔය විනය පිටකෙන් තමයි මට විස්සලා හම්බුනේ වේරංජායන් විහෙරති නලීරු කුචි මන්ද මූලයේ කියලා තමයි මේ ඉස්සනා වේරංජ කාණ්ඩේ පටන් අරගන්නේ. සර්වඥන් වහන්සේ වේරංජකම අසුරු කරගෙන නලීරු නම් දකිත් ඉන්නා වූ ගොරක ගහක් මුල වැඩ හිටයි කියලා ඉතින් එලින් කියනවා. නලේරු නම් වූ ගොදුරුගම ඇදුරු කරගෙන පුචිමන්ද නම් යකෙක් කාරුඩ වුණා වූ යකෙක් ආසස්ථානයේ උනා වූ ගොරක ගහකුණ හිතයි. ඉතින් අටුවාචාරින් වහන්සේ ප්‍රශ්න කරනවා ඇයි මේ සරුවචනාදී ඊට පස්සේ ගමත් උන්වහන්සේ වැඩිට කැලෙත් දෙකක් සඳහන් කරන්නේ. දැන් අපි ඇඩ්‍රස් එක ලියන්න ගියාම රට ලියන්න ඕනේ, පළාත ලියන්න ඕනේ. ඊට පස්සේ ඒ දීර මේ කතා කොට ආතේ ලියන්න ඕනේ, කතා කාර්යය ලියන්න. ඒක තමයි නම ලියන්නේ. ඒකේ ධර්මචනාස්සේ ඇඩ්‍රස් එක ලියනකොට කියන්නේ ජේතවනේ අනාථ පින්ඩිකක ආරාම. සාවත්‍යං වේරති ජේතවනේ අනාථ පින්ඩිකං සවත් නොර හිටියා. ජේතවනේ නම් වූ අරණ ආශ්‍රය කරන අනාථ පින්ඩික ආරාම. අතන වේරංජායන් වේරති නලේර පුෂ්මන්ද මොගේ. ඒකෙදි කියනවා වේරංජාය කියලා කියන්නේ ඝන සංගමතාව. සංගමතාව කියන්නේ කාණිත්‍යක් හොයාගන්න බණක් කියන්නේ දේරංජය තමයි ගොදුරුකම කරගන්නේ. නලිය රූපචි මන්ද මූලයේ කියන්නේ භාවිතස්ස භාවිතස්සයන් දාපු. පාරමේ විවේකයේ පිණිස තියෙන දැන. ඉතින් සා දවසක උදේ හරුවතනන්දේ පාත්‍ය හොදාගෙන බඩතුලේ හංගවාගෙන ඉතින් ওই නිරංජායට වඩින්නේ ඒ බහුජන හිතාය බහුජන සුඛාය කියන අදහස. මේලලේ දාන බෙදුවත් යන සීපත් වේවා කියලා. දාන ටික වළඳලා දාන ටිකක් කියලා ඊට පස්සේ අත්තාය හිතාය සුඛාය කියලා අපව. ඒක නිසා කියලා කියනවා කරුණාය උපගමන පඤ්ඤාය අපගමන. උන්වහන්සේ මහා කරුණාවෙන් සෙනගින්න දිහාට ගම දිහාවට උපගමනය කරනවා. තමන්ගේ බඩගෝස්තරෙත් රකින්නවා ආයතන බණ දෙකුත් කියනවා ඒ බුදු ධම්ම සංග කියන එකත් එක්ක සාමාන්‍ය ගියංගේක හැසිරීමක සිදු වෙන කාරණා සිද්ධ වෙනවා. මම පිටනට පස්සේ මේ මම කිව්වට පස්සේ ණය අපලකවත් කාපු ජීවිතන ඉන්නේ නැහැ කියලා කියන්නේ. ආමෝ තමන් යනවා කැලේට. ඒකට හේතුව මහා ප්‍රඥාව කියලා කියන්නේ. මහා ප්‍රඥාව කවදාකවත් වෙන දෙන්නේ තැනක නැහැ. ඒකයි විවේක කාරණා. මහා ප්‍රඥාව කියන්නේ විවේක බුද්ධිය. විවේක බුද්ධියෙන්ද කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක කියන විවේක තුනක් තියෙනවා. කාය විවේකය කියලා කියන්නේ අපි පුද්ගලයන් නොකන්නේ එකනා එකනා දුරස්ත වූ විවේක ස්ථාන. එතකොට ඉබේම කාය විවේකය ලැබෙනවා. ඒකයි අපි මේ කැලයක් තෝරගන්නේ භාවනා කරනකොට මහා දෙනක නැති අපිට වෙන වෙනම කුටි දීලා ඒක කාය විවේකය අපි හලකනවා. ඊට චිත්ත විවේකය කියලා කියන්නේ නීවරණයෙන් කරදර නැත්තා වූ ධානාංගයෙන් සමලංකృత වූ විවේක හිත. එතකොට පරිඋත්තාන කියලා සිටේ නැහැ. දැන් අර කප්පිය හැදී ඕනනම් කාය විවේකයට ගියාට පස්සේ තනියම ජීවත් වෙන්න හතෙන් බලන්න වෙන්නේ නැහැ, රටෙත් හම් වෙන්නේ නැහැ. හොරකමකට සම්බන්ධ වෙන්නේ නැහැ, Taman Taman වෙන්නේ. තනියම ජීවත් වෙනවා කාමීත්‍යචාරිකුත් නැහැ. බුදු කියලා හිසකන පරිසත් මොනක්වත් නැහැ. ඉබේම වීතිකම දෙලෙත් නතර වෙනවා. ඉබේම සීලවන්ත වෙනවා. ඊට පස්සේ චිත්ත විවේකයට ගියාට පස්සේ ඊළඟ ධර්ම වලින් අයින් වුණාට පස්සේ පරිඋත්ථාන කෙලෙස් නැහැ. తాවකාලිකව හිත නිවරණයෙන් මිදෙනවා. නමුත් උපදි විවේකයේ කියන ඉතේ උපාදාන වශයෙන් අහු වෙන්නා වූ අනුශය කෙලස් නතර කරන තාක්කල් අපි ඕනම වෙලාවක අපේ හිතේ පරිත්‍රාණ කියලා දෙන්න පුළුවන් ඕනම වෙලාවක අපිට මේ අනුසංගන කාට වැටිලා ඕනම අකුසලයක් වෙන්නේ. ඒ නිසා ඒක සම ඒක සම්පූර්ණ වෙන්නේ මොදුම්පත් වෙන්නේ. කොටපලන් දන්නේ අභිෂේකේ ලබන්නේ උපදි විවේකයෙන් තමයි. ආනේ විවේකේ සඳහා කරුවත්නාගේ බුදු වෙනක්. බුදු වුණාට පස්සේ විවේකයේ නිසා ආපහු අරන් ඉවත් ඉස්සල්ලාම අවුරුදු 20 ඇතුළත තුර සර්වඥාන්සේගේ පෙරබුද්ධ ශාසනය ගැන ගන්නකොට කිසිම දවසක සර්වඥාන්සේ ආරණ්‍ය තියෙන ආසන බාරගෙනත් නෑ. විහාර බංගල් බාරගෙනත් නෑ. ඉතින් මේ කාලේ පිළිවෙන් කරන් හම්බෙන්නේ නැති ඇති. පොත් කියන්න හම්බෙන්නේ නැති ඇති. පොත් කියවන්න හම්බෙන්නේ නැති ඇති. ගුරු પરම්පරාවල් නැති ඇති. හැම කෙනෙකුටම තියෙන විවේක නින්න විවේක පබ්බහර විවේක පොණ විවේක හතර විසරණාදී හතර. ඒ වගේම මේ කාලේ පැවිදි වෙච්ච කරා පැමිණිච්ච සෑම කෙනෙක්ම සුළු බණකින් අරිහත්ත්‍ය අරිහත්ත්‍ය සාක්ෂාත් කරගන්නවා. අවුරුදු 20 යනකොටම තමයි ওই ජේතවනි එහෙම නැත්නම් ওই පූර්ව ආරාමේ ඒ අරණ්‍ය සීනාසන පටන් අරගත්තේ නැත්නම් දේවල් දොරවල් හදන්න පටන් අරගත්තේ ඊට පස්සේ තමයි මේ ත්‍රිපිටකය ගොනු වීම පොත්පත්වල ලිවීම ආචාර්ය પરම්පරාවල් හැදීම සිද්ධ වෙන්න පටන් ගත්තා. එදා ඉඳලා විනය ප්‍රශ්න. දිගින් දිගටම අවුරුදු 25ක් පසුබුද්ධ ශාසනය පුරාම විඳ ප්‍රශ්න. ඉතින් මේක තැනකදී සඳහන් වෙනවා සර්වඥාන්සේ කිඹුලත් වේද වඩනවා වැඩ වේලාවක ඉන්න වෙලාවේදී යන යන තැන ඒ අරණ්‍ය සීනාසනේ හරියට කුටි ආවාස ගෙවල්. සර්වඥාන්ග ආනන්ද කියන අහන්නේ මොකද ආනන්ද මෙච්චර මේ ආවාස ගෙවල් තියෙන්නේ මේ සංඝයා වැඩි වෙලාද කියලා. එහෙනම් ස්වාමීන් වහන්සේ හරියට සංඝයා වැඩිලා අද අද මේ සිවුරු මහන දවසේ ඒකත් නේද මොකද්දෝ පැකිලයි. මුක්ක්ක් හරි පැකිලයිලා තියෙනවා. ආනන්ද මේ සෙනඟ වැඩි වුණා නම් එච්චර හොඳ නැහැ. මේක මේ මේ ධ්‍යාන උපයවන්න සමාධියට හොඳ නැහැ කියලා මහා ශුන්්‍යත සූත්‍රයේ අංජිමනිකායේ කියවනකොට අද අපිට බුද්ධ ආගම අද රැකගන්න බැරි මේ මොකද කියන එකට සාමාන්‍ය ඉන්දියා ගන්න පුළුවන්. අද බුද්ධ ආගම කියලා කියන්නේ සෙනඟ ගෝසාව. වැඩි කොටසක් තියෙනවා නම් ඒක හොඳ ලොකු තැනක් වාරපත් වෙනවා. ඒ අර විනය අටුවාවෙම සඳහන් කරලා තියෙනවා සරුවත් වෙනන්සේ ආසවත්ථානීය ධර්ම. ආසවත්ථානීය ධර්ම කියලා කියන්නේ අපි භෞතික භාවය වැඩි වෙන්න වැඩි වෙන්න එක තැන පතපල් වෙනවා. උපසම්පදලා වයස වැඩි වෙන්න වැඩි වෙන්න එක තැන පතපල්. ශිෂ්‍ය කෝල බාල පිළිස වැඩි වෙන්න වැඩි වෙන්න එක තැන පතපල්. ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න එක තැන පතපල්. ඉතින් ගිහියන්ගේ පැත්තෙන් එහෙම බලනවා නම් ඕනම ගිහියෙක් තමන්ගේ භෞතික භාවය වැඩි වෙන හිතන්නේ පෙරකල වාසනාවකට හම්බෙච්ච ලොකු වාසනාවක් කියලා. ඒ වගේම තමන් අනුගමනය කරන පිරිස වැඩි වෙනවා නම් හිතන්නේ ඒක ඉතින් බොහොම තෙදවත් මේ ජීවිතයක ලබන්න පුළුවන් උසස්ම දේ කියලා. ඒ වගේම තමයි ගොක් වයසට ගිහලා නැත්නම් සීනියොරිටි එක වැඩි වෙලා තමන්ට ඉදීම නම්බු ලැබෙනකොට හිතන්නේ ඒක ඉතින් මේ අපේ යහපත් ජීවිතවත් නිසා අපිට හම්බෙච්ච වාසනාවක් කියලා. ඒ වගේම යම් කිසි කෙනෙකුට යන්නේ කරන පූජා සත්කාර ලාභ විලෝක සම්මාන ලැබෙනවා නම් ඒක තමයි අපි ජීවිතේ මනින මින්න. මොහොත සර්වතන සමාගමන ආසවත්හාන්‍ය ධර්ම කියලා කැග් ගැහෙන ධර්ම, මෙත්තහින ධර්ම, එක ගන්න පල් වෙන ධර්ම කියලා. ඊව එකක්වත් මෙහෙම වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා සතිය වඩලා භාවනා කරලා තියෙනවා. කොච්චර සෙනගත් එක්ක හිටියා. කොච්චර ලාභ සත්කාර හම්බුණා. කොච්චර වයසින් වැඩි වුණා. කොච්චර බහුසුත වුණත් පාවිච්චි කරන්න ගන්න. එහෙම නැති කෙනාට මේ පැත්තෙන් කියන්නේ කටුසය වගේ හතරම් බැඳා වගේ කියලා. වැඩෙන්න වැඩෙන්න Tamange අර විවේක භාවය නිස්සරණාධ්‍යාශයේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක අපිච්චතාවය, දෙන්ජාම පවිවේකතාවය, ඒ වගේම සන්තුෂ්ටිතාවයත් එක බලනකොට මේ භාවිකස්ස භාවයේ අල්ප වඩා ටිකක් ගැඹුරකට යන ගහන යනවා. මේක ඒ නිසා සමාජ ධර්මයක් වශයෙන් දේශනා කරනවා. මේක දේශනා කරන්න වෙන්නේ භාවනා කරන පිරිස අහනවා නම් ඇයි අපේ භාවනාව ඍජු ප්‍රගමණයකට ලක් වෙන්නේ නැති ඇයි අපි දවසින් දවසම හොරෝ දමඩේ ගන්නවා වගේ වැටි වැටි යන්නේ කියලා බැලුවොත් මෙන්න මේ සම්බන්ධයෙන් තමන් කරලා තියෙන සැලකිල්ලම අධිකම්. තමන් දක්වලා තියෙන අනුකම්පාවම අධිකම්. තමන්ගේ ස්වార్థය පිළිබඳ නොසලකන ගතිය හිතනවා ඒක මතියක් පමණයි මේ මහා කරුණාව හොඳයි මහා ප්‍රඥාවට වැඩිය කියලා. ජනසංගනිකාවේ ඉඳලා අපිට සමාජ සේවාව කරන්න පුළුවන් නම් ලෝක සාධන සේවාවල් කරන්න පුළුවන් හොඳයි කියලා. මොම සරුවඥාන් වහන්සේ නිරංජායන් විහෙරදී නලේරු පුච්චමණ්ඩ මූලයේ කියනකොට හැමදාම උන්වහන්සේ දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ විවේක බුද්ධිය. ඒක නිසා උන්වහන්සේට හැමදාම මහා කරුණාව පවත්න්න පුළුවන් වුණා. ඒ මහා කරුණාට විතරක්ම පැවිදිලා තුන මෙතන කිනාට අකාලේ මැරෙන්න වෙන එකයි මං පසුගිය අවුරුදු 30ක් ඉඳලා එක්ක ලෙඩ රෝග එහෙම නැත්නම් කවුරු හරි වහදෙනවා එහෙම නැත්නම් කවුරු හරි තර්ජනය කරනවා ජීවිතේට තර්ජනය කරනවා එන්න එපා වැඩේ. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ අන්‍යාගමික මූලධර්ම කාරණේ වැඩ කියලා. අන්‍යාගමික මූලධර්ම කාරණේ ලනු දෙන්නේ තමන්ම නම. තමන් දන්නේ නැත්නම් මේ දරුවත් නම් දේශනා කරුව ක්‍රමයට අපි මේ සාසන රකින්න කොහොමද කියලා හරි අමාරු කොට. ඉතින් මට මේක මම දන්නේ ඒක මගේ පුදුමාකාර මේ තෙරපින් කරලා තියෙන ඇති ඉන්නේ කාලෙදීම මේ මේ දැන් මේ තේරෙන තරම් නම් මේ භූත කියලා හරි මේ දෙයක් තිබුණේ මේ කාලෙදම තියෙන සෙන්නද යන්තනක වැඩි වුණා නම් මට මේ නිල නැස්ස වැඩිම වහලා තියෙන කුණු ගොඩක් වගේ ගාක් නැස්ස හරින කුණු ගොඩක් වගේ පලාටින් එන කවුරු හරි ජනප්‍රිය වෙගෙන එනවනම් මටම හරි අපුලක් හරි බයක් හරි මේ පාළු ගතියක් තේරෙන්න පටන් ගන්නවා අයියෝ මේ මනුස්සයාට මේ මොකද වෙන්නේ ඇත්තට මේක වෙන්නේ හොඳ තින් ඇති වාසනාවන්ත ඇත්තක් නමුත් මේ විශේෂ පිළිබඳව තමන්ගේ සීමාව දන්නේ නැති වුණොත් මේ රත්තුන්ට මේක කවදාකවත් දෙස් කියන්නත් නැහැ රත්තුන්ගේ දෙයකට ඒ වගේම මේ දෙන ඇත්තත් ලාභ සත්කාර කරන්නේ වඳින්නේ දන්නේ බොරුවට ලම් මොනිකාවටත් නෙවෙයි මොකද මෙච්චර භයානක දෙයක් අනුසංගනිකාව වගේ ලාභ සත්කාරය වගේ භයානක දෙයක් ජීවනයේ පවත්වන්නේ. ඒක තැනක සඳහන් කරලා තියෙනවා විශේෂයෙන් ගණ සංගණ්ඩාත්ගේ ලාභ සත්කාරේ මාර්යා ඉස්සල්ලාම සර්වඥාන්තිගේ ගෝලෙන්ට හුඟා කරදර කරලා තියෙනවා. අහුවැසි පීඩා දීලා ඒක විනාශ කරලා බණ භාවනා කරන්න දෙන්නකො හතියට කරදර කරා. ඊට පස්සේ සර්වඥාන්ති ළඟට ගියාට පස්සේ සර්වඥාන්ති සෑම දෙයකටම ප්‍රතික්‍රියා නොකර සිටීමේ ඒවා ජය ගන්නට කියලා කියලා තියෙනවා. කියලා දුන්නාට පස්සේ මාර්යා කල්පනා කළා මේ මනුස්සය වටන්න බෑ. කරදර කරන්න කරන්න ඒ අනුව හැසිරෙනවා. ඒක දැකලා ලාභ සත්කාර කියලා. නැද්ද බඩලාල වැටෙනවා. ඒසත් හරවත්යන්සේ දේශනා කරලා තියෙනවා අඤ්ඤෝ බික්කරේ ලාභෝපසක්කාරෝ අඤ්ඤෝ නිබ්බාන ගාමී ප්‍රතිපද. ඒ ඝන සංගණිකාට ඇදෙන්න දෙන්න මොනවා කරත් නෙවෙයි මේකෙන් ලාභ සත්කාරයේ තියෙන භයානකම ඒක තියෙන මේ මේ වංචනික ස්වරූපේ දන්නේ. ඉතින් ඒක නිසා මේ සූත්‍රේම හැබැයි ඔය විශේෂයෙන්ම මහා ශුන්්‍යත සූත්‍රයේ සර්වඥාන්සේ දේශනා කළා කියන කොච්චර සෙනගෙක් හිටියා. කොච්චර බෞසුත වුණත්, කොච්චර වැඩි මහලු වුණත්, කොච්චර ලාල් සත්කාර තිබුණත් තමන් අර විවේකෙන් ඉන්න විවේක පොණ විවේක පබ්බහර විවේකත් එනත්තම් නිස්සරණාදි රත කියන ධර්මයේ දන්නවනම් නෙළුම්පතකට හම්බෙච්ච වතුර වගේ එහි නොගැලී එහි නොයෙදී තමයි අරසව කරගන්නේ. ඒ කියන්නේ ගොඩාක් අරමුණු තියදී ආනාපානේ පවත්ත නැති. ඉතින් ඉස්සලාම් පටන් ගන්න ඉගෙන ආනාපානේ කිසිම බාධාවක් කරව ආස්වාද ප්‍රසආද විතරක් රකින්න හම්බුනවනම් ඉතින් රජ කෙනෙක් කාපට් එකක් දාලා ස්පෝට් එකකට යනකොට වගේ ආනාපානේ යනකොට අදින රාජකීය ගමනක් යන්නේ. මොකද ඒක දෙන්නේ නැහැ අන්තිමට නෝත් වේදනා නැද, ශබ්ද නැද, පිළිවිලි නැද, කාමයේ චිත්ත පීඩන දානාපානේ යනකොට ඌව එකක් එක්කවත් රණ්ඩු කරන්න කියන එකක් මේකෙන් මේ පවිත්‍රතාවයකින් අදහස් වෙන්නේ නැහැ. ඒ වෙනතෙන් ඉන්නේ තේමල් තේරම කරේ දාගෙන ඝන සංගණිකාවට යන්න කියන්නේ නැහැ. මේකෙදි ප්‍රමුඛතාවයේ තෝරන එක විතරයි ප්‍රශ්නේ. ගොඩාක් දේවල් තියෙනවා මට තියෙනවා නම් ස්වච්ඡන්දතාවය කියලා එකක්. නැත්නම් තේරීමේ මගේ කැමැත්ත ඉදිරියනවා කියලා මම මොකද්ද තෝරන්නේ කියන එක අන්දමන්ද වෙන්න දෙන්න එපා. කලකොල වෙන්න දෙන්න එපා. මෙතෙන්දි මං කල යුත්තේ මොකද්ද කියලා දන්නවනම් කොච්චර පැත්තකින් ඇවිල්ලා කොච්චර කට්ටිය නාඩගම් නැතුවත් තමන් ඒ එල්ලේ යනකොට මොනම බාධාවක් එතකොට හිතේ අර ආනාපානේ බාධාවල් නැතුව තියෙනකොට ආනාපානේ ඉන්නවට වැඩිය ලොකු මිහිරියාවක් ලොකු මදයක් ලොකු කිරිරාවක් හම්බ වෙනවා බාධාවල් තියෙද්දි ආනාපානේ රකින්න. ඒ කියන්නේ අපි අවශ්‍යතාවයක් නිසා අපිට ඝන සංගණිකාවට යන්න වෙනවා. නමුත් අපි නිතරම බලන්නේ මම මේ වැඩේට ආවේ මේක නිසා ඒ වැඩේ සිද්ධ වෙනවද නැද්ද? නෑනේ. අනේනම් කතා කිව්වා බෞද්ධ. වැඩේ සිද්ධ වෙනව නම් දන්න මේ කාලයත් මේ වැඩේට මම ආව වැඩේ වෙනවා. ඒ නිසා මම ගන්න සංගමන කාට මට ප්‍රශ්නයක් නෑ. මේ වැඩේ වෙන්න තියෙන එකයි වැඩේ වුණාට යන්න පුළුවන්. අනිතිකදී ප්‍රමුඛතාවය. ඉතින් මේක තමයි අමතක වෙන්නේ. ඉතින් ගියාට පස්සේ අපි අලුත් දෙයක් දාලා අලුත් න්‍යායපත්‍රයක් දානවා. ඊට පස්සේ තව න්‍යායවත් ඇදලා අන්තිම බලනකොට පටන් ගත්තේ කොහේ ගියාද දන්නේ අන්තිමට අපි මතයට අහු වෙලා වැල්ලට අහු වෙලා පරුංගලේ මූල කරලා ගියා වගේ යන්න පටන් ගත්තා එතකොට මේ යෝග අවතර ගමනක් නෑ ඒ නිසා සර්වඥාන්සේගේ මේ මේ ධර්ම කොටස් එකතු කරලා අතුවාචාරින් වහන්සේලා එකතු කරලා දීලා තියෙනවා අපි ළඟ ඇති කරගෙන තියෙනවා නම් පුංචි ශ්‍රද්ධාවක් ඒක වඩන්න ඕන අපි ළඟ ඇති කරගෙන තියෙනවා නම් යම් කිසි වීර්යයක් ඒක වඩන්න ඕන අපි ළඟ ඇති කරලා තියෙන යම් සතිය. ඒක වඩන්න ඕන. අපි ළඟ ලාවට නරිමරින සමාධියක් තියෙනවා. ඒක වඩන්න ඕන. අපි ළඟ මේවා තේරෙන ගතියක්. ප්‍රඥාවත් ඒක වඩන්න ඕන. නැත්නම් මේ ඉන්දිය ධර්ම තියුණු කරන්න ඕන නම් සාතච්චකාරී, සක්කච්චකාරී, සප්පායකාරී කියලා වැඩ තුනක් වෙනවා. සාතච්චකාරී කියලා කියන්නේ නිත්‍ය කාල සම්හානකට පුරුදු වෙන්නේ. සතතාභ්‍යාසයකට යන්නේ. අර බෝධිමා වගේ එක තර දුවගෙන ගිහින් ආයෙ ටිකක් වෙලා ඔළුව ඔල්ල ඔල්ල ඉන්නවා. ආයෙ ටිකක් වෙලා දුවනවා හැල්ලේ දුවනවා ආයෙ ඔළුව ඔල්ල ඉන්නවා වගේ සමහරු දිවා රාත්‍රි දෙකේ භාවනා කරනවා ආයෙ මාස ගණන් කරන්න අපේ. ඒක නෙමෙයි සතත අභ්‍යාසය කියන්නේ. හැමදාම අදිස්ථානයක් ගන්න ඕනේ මෙන්න මේ වෙලාව මගේ භාවනා වෙලාව. ඒක අරගෙන ඉවරලා පුළුවන් තරම් අනිත් හැම දෛනික වැඩ පිළිවෙලක්ම සකස් කරන්නේ අන්නේ වෙලාවට ඉඳ කියලා. ඒක විශේෂයෙන්ම ආනාපාන සති පොතේ ලොකු සංස ලියනකොට මතක් කරා. ඒ වෙලාවට අපිට වෙන මොකක් හරි හදිසි අනතුරක් හතරක් වෙලා වුණා. ඒ පැයේ අඩු ගන්න පැය භාගයක්වත් මේ භාගාව තියෙද නිසා කරන දෙයක් නැති මොන පැය භාගයක්වත් කරන්නේ. කියලා අදිස්ථාන කරන්න කියලා මේ පැය මම අද අඩු කෙරුවේ විශේෂ හේතුවක් නිසා. නමුත් මම හෙට නැවතත් මේකට එනවා කිය. එහෙම නැත්නම් ඒ වෙලාවට විනාඩි 5ක්වත් අදිස්ථාන කරන්න කියලා මම මේ දවසේ මට විනාඩි 5ට අඩු කරන්නවා ඒ වුණාට මේකේ භාවනා පැය. නැත්නම් අඩු ගන්න අදිෂ්ඨානය තියාගන්න කියනවා නැවත හම්බෙච්ච වහාම අර පැයට යන්නේ කියලා. මේකට කියනවා සතතාභ්‍යාසය. මේක වුණාට පස්සේ අපි යෝගාවචරකමක් හිතට එන්න ගන්නවා. ඒ වගේම සප්පායකාරී කියලා කියන්නේ ඒ භාවනාවට සත්‍ය සමාධිය හරිය වෙලාවක් ඉන්නවනේ. අන්නේ සතිය කියන වෙලාවක්, සද්ධාහ වැඩෙන වෙලාවක්, අන්නේ සද්ධාහට සැප. සමාධියට සැප එළවන. සතියට සැප එළවන කරුණු හරි ගියාට පස්සේ දැනගෙන ඒක නැවත නැවත සපෙලා දෙන්නේ. අසවල් පුරුෂාගාවේ ඉන්නකොට සප්පුරුෂාගාවෙන් මට සතිය සමාධිය හොඳයි නම් අසවල් තැනට ගියාට පස්සේ මට ඒ සතිය සමාධිය හොඳ නම් අසවල් දවසේ වෙලාවට මට සතිය සමාධිය හොඳ නම් සක්මන් කරාට පස්සේ මට සතිය සමාධිය හොඳ නම් භාවනා නෑවට පස්සේ හොඳ නම් අන්නේ ටික සප්පාය කරන ටික හොයලා දෙන්න. සක්කච්ඡාකාරී වෙනවයි කියලා කියන්නේ ඒ දවසේ අනිකුත් වැඩවලට යනකොට අර ඉඳගන්න පැය ඉතාමත්ම ගරු භාවනීය විදිහට ආදර ගෞරවයෙන් යුක්තව සැපෙලා දෙන්න. හැමදේම අර ඉඳගන්න පැයට දාගෙන විවේකයටත් එක්ක වැඩ කරන්න ගියොත් ඒකට පොතක් කියවත් කමක් නැහැ, ගමනක් ඇවිද්දත් කමක් නැහැ කියලා ඒකට කෙනෙහිලිකම් කරන්න පටන් අරගත්තොත් මේ වර්ධනය වෙනවා. ඒක නිසා නිතරම මතක තියාගන්න ඕන අපිට වටිනා දේ ලැබිලා ඉවරයි. එන උත්සාහ සම්පත්තියදී අපි දෙගුණයක් වාසනාවන්තයි. ආහාරක සම්පත්තිය දුර්ලභම කි. ඒක රැක ගන්න දන්නේ දැන් අපි දන්නවා සද්ධාව කියන්නේ මොකක්ද කියලා. ඒකට ඕනේ සාධකක් ගන්න. නමුත් ඉතින්දි පිස්සෝ වගේ අන්දමන්ද වෙච්ච කට්ටිය වගේ ඔහේ සලකන්නේ නැතුව ප්‍රමුඛතාවය දෙන්නේ නැතුව හොඳ දේ නරක දේ දෙකම යොදවන කියන්නේ අත්ක කුසලයේ දන්නේ නැහැ. තමන්ගේ ආර්ථය දන්නේ නැහැ. සුහාර්ථය දන්නේ නැහැ. කාගරි මොකක් හරි වෙන කාරණාවක් නිසා සද්ධාව කෙලසෙනවද වලටත් යන්නේ. වීර්යවන්ත වෙන්න හැටි දන්නවා. වීර්ය අවශ්‍ය බවක් දන්නවා. මොකද වීර්ය කෙලසෙන නරක ආහාර ගන්න නරක ක්‍රියාව පවත්නවා. නරක කට්ටිය අසුරු කරනවා. ඊට පස්සේ සතිය කියලා කියන ප්‍රතික්‍රියා නොකින් බව දන්නවා. එහෙත් මෙන්න නායාට ගැහුවා වගේ පාරට තේන් තියෙන ප්‍රතික්‍රියා කරන මට්ටම් වලට යනවා. සමාධිය කියලා කියන්නේ හිතේ සයිසික ධර්ම එක තැනකට නැඹුරු වෙච්ච ගොනු වෙච්ච බව දන්නවා. අන්න චිත්ත වික්ෂේප වෙන දේවල් වලට හිත යොදවන ප්‍රඥාව කියලා කියන්නේ විවේකයෙන් වෙන බව දන්නවා. ඒකේ දිවි ගැන දිගට ගන්න කඩේට වන්නේ. ඉතින් මේවා සේරම නොදන්න කෙනෙකුට වැඩිය අඳුනක් නැති කෙනෙකුට වැඩිය. අඳුනම් ඇති කෙනා ඉසගිනිගත් එකසේ කටයුතු කරන්නයි කියලා කියනවා. අපිට සම්‍යක් දෘෂ්ටි කියන එක දන්නවනම් අපිට යම් ප්‍රමාණයකට අපේ ජීවිත හසුර ගන්න පුළුවන්කමක් තියෙනවනම් ඒක තමයි අපි මේ සංසාරේ ලැබුව වටිනාම දේ. ඒ කීයේදීත් අපි මේ 30 වගේ 30ත් වගේ වැඩ කටයුතු කරනවා නම් බුදුහාමුදුරුවෝ කොහොමද උදව් කරන්නේ? අනාත්ම ධර්මයේ කොහොමද උදව් කරන්නේ? ආ නෙව්වට යාද නීති වැඩ කරන්න තමයි මේ අපිච්චතාවයේ, සන්තුෂ්ඨතාවයේ, මේ පරිවිදකතාවය කියන දේවල් අවශ්‍ය කරන්නේ. ඉතින් අර එක දවසක් මේකට සුදුසු කතාවක් බෞද්ධ ඉතිහාසයෙන් තොරව අරගන්නවා නම් ඒක රටක ලංකාවේ නෙමෙයි වෙන නැත්නම් අන්‍ය ආගමක වෙන්න පුළුවන් කක්කාට හින්දු ආගමේ වෙච්ච කතාවක් වෙන්නදී පලාතක මිනිස්සෙක් ඉතිහාලු ඉතාමත්ම විවේකයට බර මුද ඥානවන්ත කිසිම කෙනෙක් ඇසුරු කරන්නේ නැතුව ඒ මනුස්සයා ගෙවල් දොරවල් හදන්න, කණ්ඩ බොණ්ඩ කරන්න බැරි නිසා විශාල ගහක බෙනයක් සුද්ධ කරගෙන ඒක ඇතුලේ ඉඳගෙන ඉඳ විතරක් ඉඳ තියෙනවා. ඒක පිරිසුදු කරගෙන ඒක ඇතුලේ ඉන්නවා. ඒක නැගෙන ඉරට ඉස දාලාලු තියෙන්නේ ඉතරහ මිදුලක්වත් නැතුව කාට හරි ඇවිල්ලා ඒක කතා කර කරත් ඉන්නේ. ඒවා හදලත් නැති. නමුත් එන්නේ එන්නේ එන්නේ එන්නේ මේ මනුස්සයාගේ නම ප්‍රසිද්ධ වෙලා තියෙනවා අසවල් පුත්ලයා ගාව වෙන ලෝකේ කාගවත් නැති තරම් හොඳ ප්‍රඥාවක් බුද්ධියක් ගෝචරකමක් තියෙනවා. ඉතින් මේක ඒ ගමේ ආරච්චල දැනගත්තා. ආරච්චලගෙන් කෝරාල දැනගත්තා. කෝරාලගෙන් රටේ මහත්තයා දැනගත්තා. රටේ මහත්තයාගෙන් ඇමතිවරු දැනගෙන සෑම කෙනෙක්ම ගිහිල්ලා බැලුවොත් මෙයා වැඩි කතා බහක් නැතිලු. ඒ දිනචරියාව නිතරම පිරිසිදුව ලස්සනට කරගෙන ඉන්නවලු. ඊපස්සේ රජුරවන්ට පණිවිඩය හම්බෙලා තියෙනවා. ඊට පස්සේ රජුරෝ සියලු වැඩ බහා තබලා හොඳට ඉරපායලා තියෙන වෙලාවක විශාල සෙනඟක් එහෙම නැත්නම් මේ පෙරහැරක් සහිතව ඉන්න කන්ද මුදුනට නැගගෙන නැගෙන යනකොට පෙරහැරට යන්න බැරිලු දැන් රජුරෝ ඉස්සල්ලා යනවලු ඊගාවට නැති ඇමතිවරු යනවලු ආන් එහෙම යන වෙලාවේදී මේ මිනිස්සයා ගිහිල්ලා ගස්බෙනේ උඩ හිර ගත්තා. රජුරෝ ගිහිල්ලා ගස්බෙනේ උඩ හිට ගන්නකොට අර විශාරද පුරුෂයා උදේ ඇවිල්ලා ගස්බෙනේ ඉස්සරහා අවුව තපින වෙලාවලු. ඉතින් එයා දන්නේ මේ කවුද ආවේ කියලා රජුරෝ ඇවිල්ලා කතා කරලා කියනවා මම තමයි මේ රටේ රජුරෝ බොහෝම කැමති අපේ රාජ්‍යයේ මෙවැනි මේ දැනුම් තේරුම් ඇති කෙනෙක් ඉන්නවද අපේ ගැන ඒක නිසා මේ මගෙන් මොකද්ද වෙන්න ඕනේ කියලා. අර පුරුෂයා කිව්වලු පොඩ්ඩක් ඔතනින් අයින් වෙන්න මට අවුව වැටෙන්න අරින්න කියලා. ඒක තමයි රජුගෙන් අවශ්‍ය වෙන රාජ්‍ය අනුග්‍රහය. ඉතින් යුනිවර්සිටි එකේ ඉන්න කොටත් අපේ කාන්දරේට කවුරු හරි ආපුවාම ඉතින් ආ බොහොම සතුටු වෙනවා අපිත් එක්ක ඉන්න හැම වෙච්ච ගැන අහනවා මේ මොකද්ද මොකෙන් කෙරෙන්න ඕනේ කියලා. පොඩි උදව්වක් කරනවාද කියලා. මොකද මෙතන යනවද? ආය මොකොත් නෑ උස්සලා පොළවේ ගැහුවා. ඒ නිසා කොයි වෙලාවක හරි දැන් අපේ හිතේ බજાર එක අන්තිම ත්‍රාඩම බજાર එකක් තමයි මම හිතේ. ඒකත් ඒකට ගිහලා කාගරි ළඟට ඇවිල්ලා වෙලා මචං පොඩි උදව්වක් කරනවාද කියලා අහනකොට දන්නවා. යන්න යන්න කියන්නම් කියනවා. එහෙම නැත්නම් කියනවා මේ ඔව් මොකද්ද කියන්නේ මට පොඩ්ඩක් මෙතන යනවාද? අන්නර තමයි මේ උයෝජන පරිසංයුක්ත කතාව කියලා කියන්නේ. එහෙම නැති වුණොත් ඒක කවදාකවත් ඉවරන එකක් නෙවෙයි මුවන් බැලස් වගේ කතාවක් තියෙනවා. හැමදාම කතා කරනවා. හැමදාම අපි අහනවා. අහලා ඉවරයක් කරන්න බෑ. ඒ නිසා අපි මේ යෝගාවචර ජීවිතයේදී උගා ප්‍රවේශම් වෙන්න ඕනේ. ඇත්තටම කියනවා නම් කායින්දියත් මනින්දියත් ගත්තොත් ඒ දෙකම භයානක නැහැ. භයානකම ඉන්ද්‍රිය වචනේ. කායද්්වාරේ මනෝද්්වාරේ කියන දෙක කායද්්වාරේ අහු වෙනවා, තේරෙනවා, රතුන්ට අහු වෙනවා, හිරේ විලංගුවේ දාන්න පුළුවන්. මනෝද්්වාරේ සීලේ කඩන්නේ වචීද්්වාරයට බුදුරජාන් වහන්සේ කුසල කර්ම හතරක් දෙනවා. කායද්්වාරයට තුනයි. ඔය හතරෙන් සිදුවෙන ඔය හතරෙන් වෙන නාස්තිය අපි උපේන ඕනේ මාධ්‍යාත්මක වස්තුවක් විනාශ කරන සුළුයි. එක දවසක් මට මතකයි පන්දිතාරාමේ ඉඳද්දී ඒ ස්වාමීන් වහන්සේ මේ කාය වචී කාය දුස්චරිත සහ වචී දුස්චරිත පිළිබඳව විස්තරයක් අතුමත් කරා. ඒකෙදි උන්වහන්සේ මතක් කරනවා සතෙක් මැරීම කාය දුස්චරිතයක් බව ඕනම සමාජයක් පිළිගන්නවා. ඒ මොකද සත්ව ජීවත් වෙන්න කැමති, ඒ ජීවත් වෙන කැමති සතා තවත් ජීවත් වෙන්න කැමති මවිසින් මරලා දාන එක සාධාරණ නෑ. නමුත් මේවට ඒ කියන්නේ කය සතෙක් මැරීම අපි ශාසනයේ සඳහන් කරන්නේ පාගාමී කර්මපතයක් විදියට. ඒකේම අන්තිම වෙලාවේ අපිට සීපත් වුණොත් අනිවාර්යයෙන් මරණයට ලක් වෙනවා. නමුත් සම්පත්පලාපයත් සතෙක් මරනවා තරම්ම මේ කර්ම මේ පතයක් වෙනවා කියලා. අපි නිකන් ආවට ගියාද කිසිම හරයක් නැති එක වචනයක් කතා කරොත් ඒක සතෙක් මරණ තරම් අකුසල කර්මයක් කියලා. නමුත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන වචනවල කිසිසේත්ම ගාණක් වීමක් කියනවා කියලා. අපි හිතනවා කතා නොකර හිටියොත් සෞත්වය ඒක සෝෂල් නෑ කියලා. ඒක නිසා නිකන් ඉන්නවට ඇයි හොඳයි පවත්තන්න ගිහිල්ලා අර විශේෂයෙන්ම යෝගාවචර ජීවිතයක නම් වෙන හානිය මෙච්චරයි කියලා කියන්නේ. ඒක නිසා හොඳට සමබර කරලා දාගන්න සතෙක් මරීමේදී සිදුවෙන මේ අපා කියන්නේ ඒවට කියන කර්මපත කියලා ඒහා සමාන කර්මපතයක් තමයි මේ හිස් වචන කතා කරන්නේ. ඒ නිසා අපි කොච්චර සිල් රැක්කත් අපි කොච්චර සමාධිය රැක්කත් අපි කොච්චර ප්‍රඥාවන්ත වුණත් මේක වක්කඩ ඇරියා වගේ ලවක දෝරේ ගැරියා වගේ මේ ධම්ම කඩාන ගියා වගේ සම්පත්තලාභ තියෙන තාක්කල් කවදාකවත් මේක ගොනුවක් එන්නේ. ඒක හොඳට තේරෙනවා එක දිග්ගටම දවස් 10ක් විතර වගේ හෝ සමාන දෙකක් විතර වගේ කතා නොකර ඉන්නකොට ඇඟේ ඇතුලේ පුදුමාකාර ශක්තියක් දිනුනෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක එකක් පුහුණු කරපු නැති කෙනෙකුට වුණොත් පිස්සු හැදෙනවා. කිත්ලේශියම පිස්සු හදන්න තියෙන ක්‍රමය තමයි කරුල කාමරයට දාලා දවස් 10ක් 15ක් තිබ්බනම් ඕනම කෙනෙකුට පිස්සු හැදෙනවා. මොකද ඒ තරම් අපි සමාජශීලී වෙලා මිනිස්සු අසුරු කරලා කතා නොකර ඉන්න බෑ. නමුත් කතා නොකිරීම නැත්නම් පවිත්‍රස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංඝන සංගණික ආරාමස කෙනෙක් තේරුම් ගත්ත කෙනෙකුට හම්බ වුණොත් ඒක දවස් 10ක් 15ක් කතා නොකර ඉන්න ඒක ඇතුළත පුදුමාකාර ශක්තිය දිනු වෙන පටන් අරගන්නවා. මේ තුලින් තමයි මේ සුවසේවාව Tamange අභ්‍යන්තර මේ පස්සම්බණය කියන සංසිඳීම සිද්ධ වෙන්නේ. ඒ පන්දි සංසෙ නිතරම කියන දෙයක් තමයි මේක පරීක්ෂා කරන්න ඕනේ නම් තමන්ට දවසේ හොඳට හරියන පරියන්ඛයක් ගන්න හිතලා. ඒ කියන්නේ අපි මේ වගේ දවසක් කරනකොට පරියන්ඛ 3-4ක් කරනකොට අපි දන්නවා අසවල් පරියන්ඛ අපිට බොහෝ විට එක එකනාගේ වෙලාවල් හැටියට සාර්ථක වෙනවා කියලා. අන්නේ පරියන්ඛයට ඉස්සලා කවුරු හරි අල්ලගෙන විනාඩි 5ක් විතර කතා කරගෙන ඉඳලා වාඩි වෙන්න කියනවා. ගිහිල්ලා පුළුවන්. විනාඩි 5ක් කතා කරොත් පරියන්ඛයේදී ඇතුළත කතාව අඩු ගන්න විනාඩි 10ක් යනවා. අපරාධ අර මනුස්සයාට අරක කිව්වේ ඒක වෙනකොට මේක කිව්වනම් හොඳයිනේ. නැත්නම් ඒ මනුස්සයා හොඳ දෙකක් කිව්ව මට දෙකක් කියාගන්න බැරි වුණානේ. ඉච්චින් මේක කච කචේ ඉවර වෙන විනාඩි 10ක් අත්‍යන්තයි. ඒ නිසා උන්වහන්සේ එක දාසක් කියනවා ඇත්තටම රිට්‍රීට් එකදී කතා නොකරම ඉන්න බැන්නම් කියලා බුදියගෙන ඉන්නේ කියලා. මොකද අනික් මිනිස්සයාගේ කනට අස්වැසිලා. කතා කරන් ගියාම උඟ දෙනෙක් මේ උයෝජනීය පරිසංගීත කතාව දන්නේ නැහැ. අහලා නැහැටි දන්නේ නැහැ. ඒ නිසා ඔව් ඔව් එහෙමයි ඒකපත් උත්තර දෙන්න පටන් ගත්තාම අනිත් මනුස්සයාගේ හිතත් කෙලසෙන නිසා ඒ සඳ හරීම විරුද්ධයි නිදා ගන්නවට. ඒ නිසාම කියනවා බැරි නම් කාමරේ ගිහලා පුජය ගන්න. එතකොට අනිත් මනුස්සයාට ඇස්සසලා ඒ තරමටම මේ පවිවිත්තස්ස කියන ඒ කියන්නේ මේ විවේකයේ කියන එක මේ වචනයටම සම්බන්ධ කරලා සරුවත්නාංශය කතා කරලා තියෙනවා. උයෝජනීය පරිසංගිත කතං ඒව කත්තා හෝති. අනුන් උගුලුවා යැවීම පිණිස අයින් කිරීම පිණිස කරන කතාව හොඳට තේරුම් ගන්න. ඉතින් මේක බොහෝ විට පේන්නේ අර කලින් කියපු තුනත් එක සමානකමක් පේනවා. අපේ අල්පේච්ඡ භාවයේ දකිනකොට මහේච්ඡ ලෝකේ අපිට ඇහැට මේ කුඩක් වටනවා වගේ කැපෙන්න පටන් ගන්නවා. ඒ වගේම අසන්තුෂ්ත ලෝකයේ සන්තුෂ්ටි භාවයේ තියෙන කොටත් ඒ වගේ. ඒක කතාවෙන් පිරිච්ච ලෝකය. අද කියන්නේ අද මේ යුගයේ කියන්නේ ইনফরমේෂන් ඒජ් කියලා. අද තියෙන ලොකුම ටෙක්නොලොජි තමයි ইনফরমේෂන් ටෙක්නොලොජි එක. ඒ කියන්නේ පචලෝකෙ. ඔය මේ ධන සංනිවේදනය කරන ජනමාධ්‍ය කාර්යෝ ඉන්නේ මම දැන මේකෙත් ඉන්නවද කියලා. මං කියන්නේ පයලජ්ජා නැති જાතිය තමයි ජන සංවේදන කාර්යය කියලා. කිසිම දෙයක හිරිකිතයක් නැති, බයක් සැකක් නැති જાතිය තමයි ජන සංවේදන හොඳට කරන්න පුළුවන්. ඒ නිසා අපි අදිනුත් ওই ජන සංවේදන වැඩට යනකොට අපේ බයලජ්ජා නැති. ඒ සාදී අප ඉන්නේ ආර්ථිකයේ සල්ලි වලින් පවත්වනවක් හෝ අර ගල්යුගේවත් ප්ලාස්ටික්ගේවත් නෙවෙයි තොරතුරු තාක්ෂණයේ ඒ තරමටම අද ලෝකේ පාලනය කරන තොරතුරු වල. ඒ නිසා අපිට තියෙන එකම ගැළවම තමයි මේ ජීවස්ථාවේ ලොකු සාන්ති ලියලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්තිපත් අසලකටවත් නොගත යුතුයි. ටෙලිවිෂන් නැහැ, රේඩියෝ නැහැ, පත්තර නැහැ. පැත්තකට වුණාට පස්සේ දවසේ පුදුමාකාර ඇතුළත නැමිච්ච ගතියක් තියෙනවා. හැබැයි ඒක සම්පූර්ණ විනාශ වෙනවා කතා කරන්න ගත්තොත්. ඒ කතා කිරීමේ පරමාර්ථය මේකටයි කියලා දන්නවනම් මේ මුළු සාධනයෙන් පවතින කතා වෙන්නේ. ඒ කියන්නේ ශාවන ශාවක දේශක ක්‍රමයටනේ. නිසා ධර්ම ශාවන ධර්ම දේශනා එක සර්වඥාන්සෙත් කරපු දෙයක්. නිසා ධම්මීවා කතා අරියවා තුන්හි බහ. මේ ඇත්තටම කියන්නේ ආධුනික යෝගාවචරයට නෙවෙයි. ආධුනික යෝගාවචරයට ඒක අමාරු නමුත් භාවනා කරන ගිහිල්ලා සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන එක යම් ප්‍රමාණයකට තේරුම් ගත්ත කෙනාට ඒක අඛණ්ඩ වර්ධනයක්. එහෙම නැත්නම් බාධාවන්තර වර්ධනය කරන්න නම් මේ උත්හාන සම්පත්‍ය උපයාගත්තා වූ මේ සම්පත්‍ය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව සර්වඥාන්සේ කරුණාවෙන් දේශනා කරපු කාරණා අවබෝධ කරගත්තේ නැත්තම් හොදෝද මඩේ දැම්මා වගේ ලාහට ගෙන්දොද ටිකරුවා වගේ ලේනෙක් මොහොත හිඳින්න හදනවා වගේ වලිගේ. ඒක නිසා අපි අපේම ගුණ ධර්ම ටිකට, අපේ ශ්‍රද්ධාවට, අපේ වීර්යයට, අපේ සතියට, අපේ සමාධියට, අපේ ප්‍රඥාවට ගෞරව කරනවා නම් ඒක අපිට කරන ගෞරවයක් ධර්ම ගෞරවයක්. ඒ සඳහා කළ යුත්තේ පුළුවන් තරම් විවේක බුද්ධියට නැත්නම් විවේකයේ පිණිස කටයුතු කරන එකයි ඒක ප්‍රයෝගශීලීව කරන්න ඕනේ. එකක් තමයි සම්පූර්ණ ජන සංගණිකාවේ සමාජශීලීව ගත කරපු කෙනාට එකවරම කරන්න අමාරුයි. එම් කෙරුවොත් එහෙම මානසික සම්පූර්ණ අමාරුවට. දෙක අපිත් එක්ක හිටපු අපේ මේ ජීවෙන් ජීව ගන්න හිටපු නෑදෑයින්ට යාළුවන්ට හිතෙන්නේ අපි කෙනෙහිල්ලක් කරනවා. අපි ඒගොල්ලත් එක්ක තරහ වෙලා කියේ. ඒකේ දෙකටම නැති වෙන විදිහට මේ පවිවේක හොයාගන්නවා කියන එක අර ආරම්භයේදීම සද්ධා උපදවා ගන්නවා, වීර්ය උපදවා ගන්නවා, සතිය උපදවා ගන්නවා, සමාධි උපදවා ගන්නවා, ප්‍රඥා උපදවා ගන්නට වැඩි අමාරු ගතියක් වෙනවා. ඒ උපයෝගී රැකගෙන ඉන්න එක. ඒ නිසා අද ඉතින් සමාජයේ මේ භාවනා මධ්‍යස්ථාන හදාගෙන වරින් වර සයිලන්ට් රිට්‍රීට් කරගෙන කැලයට වෙලා ඊයත් විවිධාකාර උපක්‍රම කරනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ කාය විවේකයේම නෙවෙයි මෙතන සඳහන් කරන්නේ මොන්න කරදර නැද හිටියත් අර උයෝජනීය පරිසංයුක්ත කතාවයි. තමන් කරා පැමිණෙන දේවල් කවදා ප්‍රතික්‍රියා නොකර කොස් කපන්නේ ඉතල අතේ පොල් තෙල් ගාගන්නේ. අනිවාර්යයෙන්ම දන්න කොත් කැපුවොත් ගෑවෙන බව නිසා කල්ලක පොල් ටිකක් ගාගෙන ඉන්නවා වගේ කවුරු ආවත් ඒක කළ යුතු කතාවෙන් අතර තුලා හලන්න ගන්නවා නම් ක්‍රියාවටත් චෛත්‍යික ප්‍රවෘත්තියටත් කෙලින්ම බලපෑමක් තියෙනවා මේකේ. ඒක නිසා යෝග ජීවිතයේ Taman මෙතෙක් ලැබලා තියෙන මේ ගුණධර්ම ටික දියුණු පවුණු කරගන්න ඕනේ නම් ඇත්තටම පිටින් ලැබිය යුත්තක් නෑ. අර ලැබිච්ච ටික ආරසා කරගන්න වෙන මේ පවිවේකී භාවය දන්නවනම් අපිට කියන්න වෙනවා කාට කාටත් පොඩි උදව්වක් කරන්න කියලා. මේ මෙන්න දැන් පොඩ්ඩක් පැත්තකට වෙන්න මගේ වැඩේ කරගන්න කියලා. ඒ කියන්නේ නොකියන්නේ ඉස්සලා එක කරලා දෙන්න කාට කාටත් එතකොට ලොකු පිනක්. ඒ වගේම ගමන්පත් කරගන්න ලොකු උත්සාහයක්. ඉතින් මේ අදහස ඉදිරිපත් කිරීමේ දවසේ ධර්ම දේශනාව මම මෙතනින් අත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද ඉන්නේ රිට්‍රීට් එකේ පස්වෙනි දවස හොඳටම මේක තේරුම් අරගන්න ඕනේ. හැම කෙනෙකු ලොකු ගෞරවයෙන් මේ කටයුතු කරගෙන යන්නේ. ඒ කරගෙන යන කටයුතු අපි ආරක නිසා බැරි වුණා මේක නිසා බැරි වුණා කියන්නේ කිසිම හේතුවක් මත නම් පේන්නේ. සියලු කාරණා සමනලයට අතුනමුණා වාගේ හරි ගිහිල්ලා තියෙනවා. අපි අපි විසින් අපි අපගේ විවේකය මේ අවිවේකී භාවය දන්නේ නැතුව ඝන සංගණිකාවට යෙදුනා නම් ඒකේ දෝෂේ තමන්ගේමයි. ඒ නිසා මේක තමන්ටම තමන් කරන ගෞරවයක්, තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම වලට කරන ගෞරවයක්, සර්වඥයන් විසින් අනිවාර්යයෙන් මතක් කරලා ආදර්ශ දෙන්නපු කාරණාවක් විදිහට හිතේ තැන්පත් කරගන්නේ තමන් මෙතෙක් දිනු කරන ආපු ශ්‍රද්ධා විරිය සමාධි ප්‍රඥා මේ පවිවේකතාවයත් එක්ක තවදුරටත් තනවා වඩා ගන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියුත් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම විවේකී ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ කාරණා හැර වැඩි කියලා හිතනවාද නැත්නම් මේ දරා ගන්න බැරුව gedera ඇයි දන්නේ නැගත්. භාව සත්‍යේ භාව සත්‍යං සිසිප්පංච විනියෝච සිසික්ඛිතෝ සුභාසිකාත යාවාචා ඒතම් මංගල මුත්තම් Thank you. නෑ ඒකයි අන්තිම මන්ත්‍රය අපේ මුළු බුද්ධ ශාසනයෙන් පැවතිලා තියෙන ශ්‍රාවකයෙක් වීම. බුදුහාමුදුරුවෝ දේශකයන් වහන්සේ උන්වහන්සේ විතරයි ශාස්ත්‍රුණාට අපි ප්‍රේම ශ්‍රාවකයෝ. ශ්‍රාවකත්වය අපි බලාපොරොත්තු වෙන මොකද්ද? භගවා ඥානාති අහන්න ඥානා. අපි බුදුආන්තරම් භාග්‍යතුනාස් කියන විදිහට අහුම්කන් දීලා දීලා දීලා යටහත් පහත් සුවතව මේ අවසුත භාවය වඩනවා. මොකද කියා පාණ්ඩයන් එපා. අනුන්ට කියා පාණ්ඩයන් එපා. ලබා ගැනීම සඳහා ඕන කෙනෙක් ගාවට ගිහිල්ලා බයලා එක්කන මේ ලැජ්ජ බය ගැන කතා කරනකොට කියනවා ලෝකයේ මේ ලැජ්ජා බය කියන්නේ පවට බය සහ පවට ලැජ්ජා නෝ භෞසුත භාවයේ නැති කෙනෙක් භෞසුතාවේ ඇති කෙනෙක් ළඟට ගිහිල්ලා ලැජ්ජ බය ඇති කරන්න එපා කියනවා. නැත්නම් හත් ඒකට බය ලැජ්ජා නැතුව ඉදිරියට ගලානේ මට තේරෙන්නේ මට කොහොම හරි කියලා දෙන්න කියලා කිව්වට ප්‍රශ්න නැහැ. ඒක නෙමෙයි මේ කතා කරන්නේ මේ මෙතන මේ කතා කරන්නේ හිස් ප්‍රලාප කතා. එහෙනම් නැත්නම් මේ කියලා අමතන හිස් වචන කියලා જાතියක් අපි කතා කරන්නේ. අන්න ඒක කියන භයානකම දෙන්න. ඒ භයානකම අපි කාටවත් තේින්න සතෙක් මන්න ධර්මයේ අපිවල කර්මයක් නම් අපි වචන කොච්චර මැනලා කියලා පාවිච්චි කරන්න ඕනද කියලා. ඉතින් දෙලින්ම පවිවිත්තාවය කියන එක හරි බුදුමයි. මම ඔබ දැක්ක ඇත්තටම මහා සුනිතෝත් කියලා කියන්නේ හිටියා මට මේ මේ අපි ඉන්න ලොකු ස්වාමීන් වහන්සේට අද වෙලා තියෙනදී දැන් කරන්න දෙයක් නැහැ මේ කවුරුහරි ආවම පිළිගන්න ඕන කතා කරන්න ඕන මේ කටයුතු කරන්න ගියාම මම දන්නවා පැහැදිලි ගානකට මේ මුත්‍රා කරගන්න වෙලාවක් නැතුව අධ්‍යානක ලිද වෙලාද මේ කෙනෙක් කෙනෙකුට තව කෙනෙක් වෙනවා එතකොට හොඳම බෙතර වැස්කිලිය තියෙනවා අනිත් පොඩ්ඩක් ඉන්නම වැස්කිලිය කියන කියන්නේ ඊගාටේ ඊට වැඩිය වැඩකට ඊට වැඩිය ඊගා වැඩකට අන්තිම ගන්නකොට මේක ඉඳගෙන ඉන්න බෑ මුත්‍රා ගන්න අන්තිම ගානේ අරගෙන ආවට පස්සේ වැස්කිලිය කරගන්න වෙලාවක් නැහැ ඒකට අනිත් කෙනා ඉන්න ඉස්සලා මෙයා එනවා. මෙයා ඉන්න ඉස්සලා යාද වෙනවා. දත් ටික දැක්කන්න වෙලාව නැහැ. ඉතින් හරි පව් අපන්නට මේ මිනිස්සු මේ මිනිස්සු ඉදිරියට දෙන්නේ. ඒකට හේතුව වන්නකොට ඒ ස්වාමීන් වහන්සේලා බෝ කරගත් එකක් ඒක. ඒ වෙලාවේදී අර කමන්නේ නැහැ ඉන්න ඉස්සලා කතා කරන්න පටන් ගත්තාම සීමාවක් නැහැ. ඉතින් එතෙන්දී අපිට මේ කරුණාවයි නෙවෙයි ඕන කරලා දෙන්නේ මානසික ශාරීරික අවශ්‍යතාවයක් කියලා. අන්තිමට ඉන්නේ කියවන්නේ. මම දන්නේ මම දන්න තුන් හතරක් නමක් ඉන්නවා. මම ප්‍රාර්ථනා කරනවානේ මගේ හීනෙකටවත් මගේ හතුරෙකුටවත් මේ දුක නම් නොවේවා කියලා. කිසිම වෙනාවක් සනසුන් කරගන්න වෙලාවක් නැහැ හැමදේම හඳුන් විසින් ප්‍රෝග්‍රෑම් කරලා ළඟදී ඒ මේ ස්වාමීන් වහන්සේනමක් යමාරු අල්ලන්න මම හරි ඉතින් අර කොළඹින්න මහත්තයෙක් මට කියන නෝනා කෙනෙක් කිව්වලු එයා දන්නේ නැහැ මම ස්වාමීන් දෙක හරියටම දැයි තුනමාර කතා කරා කියලා. ඒ කියන්නේ නෝනාට ඉතින් ආය නැ නිවන් දැකට එහා ඊළඟට හිතියන කතා කරනවා. මම මේ කතා කිරීම පිළිබඳව කියන විශ්ය වෙන මේ වෘත්තිය වෙන ගුරු කණිතක සඳහා දවසකට පැය 5කට සීමා කළා කියන්නේ මොකද කියන්නේ? ගුරුවරයෙකුට අනිත් එක්ක පැය 8ක් වැඩ කරන්න ඕන. ඉතින් කලින් වැඩ කරන කඩේ පැය 8ක් වැඩ ගන්න. ගුරුවරට පැය 5යි. අර මාස 3කට මෙතනක් දවසක මේ විවේකයක් දෙන අවුරුදු 4කට සැරයක් සබ්ටිකල් දෙන්නේ. ඒක කතා කරනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඉතින් මෙතෙන්දි කෙලින්ම අවිවේකීතාවය කියලා කියන්නේ උයෝජනීය පරිසංයුක්ත කතා. කොන්ටෙන්ට් එකක් ගන්න ඉන්නේ. සාකච්ඡාකාරී සතතෙන් නිත්‍යපත යමක් නිත්‍යානුකූලව කරන්නේ. සක්කච්ඡාකාරී සාකච්ඡාකාරී සප්පායකාරී. සක්කච්ඡාකාරී කියන ආදර ගෞරවයෙන් නැමී සිට. යමක් කරනකොට අපි තනි අතින් කරන්න බෑ. දෝතිම කරන්න. මල්ලන්ට ලෙලි පොල් දෙනවා කියලා කතාවක් තියෙනවා. පුළුවන් නම් කම බැරි නම් කම නැත්නම් ඔන්න බුදුන් මල් මෙන්න මං ගියා කියලා මල් පූජා කරන්නේ. ඉතින් ඒක වැඩක් නැහැ. සද්ධාගතිය වෙනස්. සාකච්ඡ සාකච්ඡ සක්කච්ඡකාරී වුණොත් ආපහු ලැබෙන ආනිසංසය තමයි ඊගාව ආත්මෙට නැත්තම් විපාක වශයෙන් හම් වෙන්නේ ජීවිත තේ හොන්ති පුත්තාතිවා ධාරාතිවා වෙස්සාතිවා කම්මකාරාතිවා ඒ සුසු සම්පි සෝතං ඕධාන්ති අඤ්ඤං චිත්තං උපතරේ යමෙක් කටයුතු කරනකොට ඒක සකස් කරලා කරනවා. අපි කියන්නේ සකස් කරලා කරනවා. ඒක කරනකොට දෝතින්ම දෙනවා. නැත්නම් මේ ආයතන කවුරුේ නැමිතිට දෙනවා නම් උඹට කවදා හෝ දරුවේ සේවකයේ පණිවිඩකාරයෙක් හම්බුනොත් ඒ මනුස්සයා කියන දේ අහන කෙනෙක් වාටපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ සාහිත වෙනවා. අද දෙමාපිය හරියට දොස් කියනවා අපේ දරුවෝ කියන දේ අහන්නේ නැහැ. ගුරුවරු දොස් කියනවා ශිෂ්‍යයෝ කියන දේ අහන්නේ නැහැ. දොස්තරලා දොස් කියනවා ලෙඩු කියන දේ අහන්නේ ඒකට හේතුව මොකද? එයා ඒ ගුරු තනතුර ලබන්න, මව් තනතුර ලබන්න, දොස්තර තනතුර ලබන්න පින් කරනකොට සත්‍යච්ඡකාරී වැඩ කරනවා. නිසා කදාක සිසිලි දොස් කියන්න බෑ, දරුවන්ට දොස් කියන්න බෑ, ලෙඩිලි දොස් කියන්න බෑ. හරියට සත්‍යච්ඡකාරීව කරනවා නම් දරුවෝ විතරක් තමයි හම්බ වෙන්නේ. ඊව අහන දරුවෝ හම්බ වෙන්නේ. ඊව අහන පණිවිඩකාරය හම්බ වෙනවා. ඊව අහන සේවකය හම්බ වෙනවා. කරන ඕනම දෙයක් මන්ටින් ඇති කලින් යන දැන් ගන්නේ. එකයි එක වෙලාවට ඒක හොඳට කරන්නේ. ඔය ගොඩාක් දාගත්තට පස්සේ වෙන්නේ මල්ලේ මොකක් කරගන්න බැරි. දැන් එකක් එකවර කරලා කරන්න බැරි වෙන වැඩ තියෙනවා කියලා අපි සාමාන්‍යයෙන් නිදහස් කරනවා කියනවා. නමුත් මේ සක්කච්ඡාකාරී කරනවා කියන්නේ තමයි මූල ප්‍රමුඛතාවයේ ජීවිතය දන්නවා. ඒ දේ කරනකොට අනිදිවල් දෙනවා. දැන් මේ ආනාපාන කරනකොට ශබ්ද වේදනා නැද ආනාපානය බැලිය යුතු බව දන්නවා. මේ ශබ්දයින කරදර කරනවා. ඒකට තරහ වෙන්නත් එපා. උඩු පුළුවන් වෙලා යහනා බලන්න හිත දාන්න. ඒක උදාහරණයක් එකක්. ඒකෝද අපි වේදනාවට එක තරහක් නැහැ. මොකද වේදනාව ගිය ගම කලිකුත් මේකයි කියලා ආයේ කවුරුත් කියලා දෙන්න ඕනේ. අන්නේ පිට බාධක නැද තමයි හක්කච්චකාරීකමේ වටිනාකම තියෙන්නේ. අද ඇත්තම මැනේජ්මන්ට් ටෙක්නික් කියලා එකක්. අද ගණන විෂයන්ගෙන් අමාරුම දේ ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි පස්සේ ඉගාට ගන්නනේ මැනේජ්මන්ට් ටෙක්නික්. අද මිනිස්සුන්ගේ වෙලා තියෙන මේ ප්‍රමුඛතාවය තෝරන්නේ. එකකට ගිය ගමන් අනිත් කිඳුරක් ඇවිල්ලා යාව ජය ගන්න. මේ කරන්නේ අනිත් කිඳුරයි. නැත්නම් ගියාට පස්සේ අර ගෙස්ෙන් පිටවෙච්ච කාරණා මතක. වෙන මොකද්ද ප්‍රාර්ථනාවක් ලේසි වෙනවා. ඒකට යනකොට මේ මුල මතක නැතිලා අන්තිමට කොහින් කෙලවර වෙනවද දන්නේ. අද මේ මම අර තේරුම් පන්සේ ආන්දු සමානකමක් දෙවිති අය ගැන කතා කරන්න හම්බුනේ. ඒ ස්වාමීන් වහන්සේ හරිම නිර්හංකාර හාමුදුර කෙනෙක් ඔස්ට්‍රේලියාවේ ඇමරිකාවේ ඉංගලන්තේ දැන් අංගනායකකම හම්බෙලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ බුදුහාමීස කියනවා අපේ ගුරු හාමුදුරු අපිට යන්නේ පුළුවන් තරම් නිහතමානීව ඕම ලැබදී සතුටලා කරන්නේ. මොන් අපේ ගෝලියෝ බලන්නේ මම අපේ මම ඇදලා ලන්ඩන් විහාරේ ලොකු හාමුදුරන්ගේ ගෝලේ. නායක හාමුදුරන්ගේ ගෝලේ. ඉතින් මට කාඩ් එකක් දෙන්න. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මට සාමාන්‍ය පන්සල ගිහිල්ලා බෑ. අත්තන් ගන්නකොටම යන්නේ අන්නර මහා ජාතිය හිතලා. ඒ කියනවා අනේ ධම්මික හාමුදුරුවනේ අපි මයිල් ගානට කොල්ල පැවිදි කරාට ඉතුරු වෙන්නේ අං ගානට. මේ හොලි ඉල්ලන්නේ ඒගොල්ල බලාගෙන ඉන්නේ නේද? ඒකට මහානායක හාමුදුරුවා පැවිදිලා ඉන්නේ. සක්කච්ඡාකාරී අනම්මන මොකුත් නැහැ. එනකොට පාවඩ දාලා තියෙනවනේ මට සර්විස් තියෙනවනේ ඔක්කොම තියෙනවා කියන්නේ. ඊට පස්සේ මේ හංගු මොනවද එන්නේ? මේ හංගු ගාව දෙන්නේ ඉස්හාම අහිංසක ගති ටික. මහානායක අම්තයෙන් ගත්ත ගති. ඉතින් හංගු කියන මයිල් ගහන අපි දේශීය පැවිදි කරාට අංගහනකවත් ඉතුරු වෙන්නේ නැහැ නේද? මොකද අද අද අපි මං කියන පැහැදිලිවම ඒක ගුරුගේ හිතේ ඔය තපේ ගන්න සාඩෝ කියලා ගාවක් කරන්නේ ශාන්තනමක් අස්සේ අතවත් වුණා. ඒ නිසා පැහැදිලිව නේද දැන් ඉන්න වැඩිහිටියෝ තන්නේ කරන එකට වල් කියන්නේ. දැන් ඉන්න නායකත්වය ගන්න වැඩිහිටියෝ තන්නේ කරවගේ කියන්නේ ඕනේ හැදෙන પરම්පරාව නොමග ගියා නම් කවදාකවත් මම නම් හැදෙන પરම්පරාවල දුක් කියන්නේ. උන් බැලුවේ ඉස්සරහින් ඉන්න කට්ටිය දිහා. ඇයි මේ પરම්පරා දෙකක් ඇතුළත අපි මෙච්චර මේක වන්න කරගත්තේ? මුලින්ම කල්පනා කරන අපේ තාත්තලාගේ අම්මලාගේ තාත්තලාගේ අම්මලාගේ විදිහ වයින්කොට කොච්චර මේක අහංකාර, කොච්චර ගැණි, කොච්චර අහිංසක තැන්දී අපේ දරුවෝ නැති නැති. මම කවුරුද රාජදනුවන් කරනවාද අපි ස්වභාවයෙන් යන්නේ නැහැ. අපි නෑ අපිට කරගන්න බැරි දේවල් අපිට කල්හංගන්න බැරිම පොන්ති කාලේ දරුවෝ ඉපදෙනකොටම කල්හංගන්න ගන්නවා. මට සිවිසෙවන් කෙනෙක් වෙන්න බැහැ නෝ දරුවා සිවිසෙවන් කෙනෙක් කරන්න. අන්තිමට මොකද වෙන්නේ මාප්පෝ ගන්න. ඒක පැහැදිලිව සාසනෙත් තියෙනවා බාහිරෙත් තියෙනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා අපිට කරගන්න බැරි හීන ලෝක අපේ දරුවෝ ලව්ව කරවන්න යන එක නෙවෙයි කරන්නේ තියෙන්නේ සාමාන්‍ය ජීවිතේ දෙන්න. අභියෝග වලට මුහුණ දෙන්න දෙන්න. ඒක අපි කරා එන දුකක් ආවත් මේක මේ කවුරුත් කරපු එකක් නෙවෙයි. මේක එන්නේ මට ආඩමක් උගන්නන්නයි මම මේකට ප්‍රතික්‍රියා නොකර මට මේකට බලන්න ලැබේවා කියලා බලනකොට පරිසරයට හැප්පෙන්න යන්නේ නැහැ. පරිසරයට ටික ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. ඒක මම හිතනවා නිස්සද්ද බණක් වෙනවා කියලා කාටද. ඒක කරන්ද ඒක පරීක්ෂා කරන්න යෝග ජීවිතය විතර වටන ජීවිතයක් වෙන කොටක්. යෝගාවචර ජීවිතේ ඕන තරම් අභියෝග එනවා. ඕන තරම් උපදේශ පන්ති දෙනවා. ඕන තරම් ක්‍රියාත්මක කරලා බලන්න. ඉතින් මොන්ජල කියන වචන නම් ඇයිනවා ඒකට කරන්න බෑ. ඒක කරන්න ගිය ගමන් කියන්නේ මේ බය ආදි වුණා අපි. අපි නොහොඳල්ුණා කිය. මොකද අපි ඒකට කාටවත් උත්තර දෙන්නේ නැහැ. අපි විවේකේ ගුණයි කියලා. ඒ කිසි මොන පාඩුවක් වන් තමන් කෑ කියලා අපි විවේක නිර්හංකාර අපිච්ච සන්තුෂ්ඨ ගුණ ඇති කරාට බුදුහාමුදුරන් කවදාකවත් පුංචි කරලා ගන්න. එහෙනම් අපේ තේරවාදී ඉතිහාසයේ කිසි තැනක පුංචි කරලා නැහැ. ඉතින් මේක පරීක්ෂා කරන්න තියෙන හොඳම ජීවිතය තමයි පැවිදි ජීවිතය. මොකක් හොඳයි. එහෙම නැත්නම් යෝග ජීවිතය. අපි දැන් මේ යෝගාවචරය. යෝගය වෙනවා කියලා කියන්නේ අපි ඉන්ද්‍රිය দমনයට සංවරයට දිවවැලා මේ ලැජ්ජ බය දෙකත් අපි තන දීලා තියෙන්නේ. ඒකද මේ තරම් හොඳ දෙයක්. ඉතින් ඒ නිසා අර සඳහන් කළ දෙනවා මේ සියරම මෙච්චර වටිනා ගුණ ධර්ම තියෙද්දී අපි මේ වාල් භාවයටපත් කරන අපි යටපත් කරන්නේ කාමාස. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයේ තියෙන කැපලකම්. රූපක නිසා මේක තියෙන කාමානං ආදීනවං ඕකාර සංකේතං කියලා කහණයාගේදී ආදීනවයක් ඒක අපිව විකාර කරන ස්වභාවය. මෙච්චර ලස්සන තේනදී අපි තනි වෙච්ච ගමන් අපි පර්සනල් ඇජෙන්ඩා එකක් දාගත්තා. කොහෙන් හරි ආර ආසාවල් ඉස්ත කරන් ගියාට පස්සේ මම පීරම අසරණ වෙලා වේ ඉඳන් ගියා කියලා. ඉතිහාස වෙලා. නමුත් මේ ධර්ම කවදාකවත් අකාරණික නැහැ. අනිද්දාට පටන් ගන්නකොට ආයෙත් අපිට ඒ ශ්‍රේ කුඩ කියලා ඒක ආයෙ දෙනවා. අදනත් පුළුවන් නම් කරපන්. එකත් පුළුවන් නම් කරපන් කියලා. ඒක මේ යරි ඉස්තිවල් කරන කනගාටු වෙන්නේ නැහැ. ධර්මයේ අනාත්මව නැවත නැවත ඉදිරිපත් වෙනවා. මේක කොයි කාලයක් තියෙයිද කියන එකයි සතුටු. මේ අපිට හම් වෙලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය තව චිත්තක්ෂණ කීයක් තියෙයිද දවස් කීයක් තියෙයිද මාස කීයක් තියෙයිද කියලා මොනම නාටකයක් කියන්නේ. එදාට අපිට නිතදී මොළොන දෙවිය සල්ලියේ සතයක් ඇයි කකුලෝදී කියලා එදාට උඩට හැලා බඩ විග්‍රහවගෙන ගන්න දෙන්නයි. එතකන් තමයි මේ වතු ටික රත් වෙනකන් තමයි මේ පෙන්කෙලිය. නිසා මේක පාවිච්චි කරන්න එපා විනෝ මොකක්ද මේ හොලිඩේ කැම්ප් එක. මේක පාවිච්චි කරන්න එපා හවුස්කෝ එල්ඩර්ස් වගේ. මේ පාවිච්චි කරන කම්බේ ඇවිදිනවා වගේ, දී ඇති ඉංජිනේරු කෙනා වගේ හැම චිත්තක්ම මේ පාවිච්චි කරනකොට අපිට මස්තේ දී හැලිය ගමලා පැද්දෙන්න ගියත් බය වෙන දෙයක් නෑ අපි අදුගන්නේ මේ වෙලාව කොරෝ දෙන අරන් කියන්නේ. අම්බුච්ච වෙලාව කොරෝ දෙන අරන් කියන්නේ. මේක ඔක්කොටම හම් වෙන ඔක්කොටම කැමති එකක් නෙවෙයි. ඉතින් එළඹ මොහොතක අපි ඒ නිසිකටේතු සක්කච්ඡාකාරී වෙන සප්පායකාරී වෙන දෙකම නම් ඒ චිත්තක්ෂණ කවදාකවත් අපි අත්හැරලා අපි දැන් නම් දෙවියෝ ආගේ දෙවියෝ ආගේ අම්මා ආගේ තාත්තා ආගේ ආරක්ෂාවක්